අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනාය සඳහා අපි tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා විශේෂ භාගියා පංචේන්ද්‍රයානි සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාදේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් තීති අර කටේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අපිට මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උගන්වන පාඩම් පන්තියක් අනුව අපි තවත් ඉදිරියට පියවරක් යන්න හදන්නේ මේ විශේෂ භාගීය ධර්ම පිළිබඳව තවත් එක පියවරක් තවත් එක ඉදිරි ගමනක් ඉතින් මේ භාවනාවේදී නැත්නම් ආධ්‍යාත්මික ගමනේදී එවන තමයි ප්‍රතිපදාවේදී විශේෂ භාගීය පහමනවාද කියලා ඇහුවොත් මේක වටින ප්‍රශ්නයක්. මේ ශාස්ත්‍රයට අදාළ ප්‍රශ්නයක්. ඒකයි සාරිපුත්‍ර සාංශේ සංඝයා ඉදිරිපිට දසුත්තර සූත්‍රය අංගයක් වශයෙන් කතමේ පංචදම විශේෂ භාගයා කියලා අහන්නේ. ඒකට හරියම එකම උත්තරයි තියෙන්නේ. ඒ වනවන්න දෙයක්වත් අන්දබන්ද වෙන්න දෙයක් නැහැ පංචේන්ද්‍රියානි. ඉන්ද්‍රිය ධර්ම පහ තමයි විශේෂ භාගීය ධර්ම. ඉතින් මේ වගේ උද්දේශ නිද්දේශ වශයෙන් පෙන්නලා පටිනිද්දේශ වතයෙන් ඒවා එක එකක් නම් කරනවා. සද්දින්ද්‍රයන්, විරීන්ද්‍රයන්, සතින්ද්‍රයන්, සමාධින්ද්‍රයන්, පඤ්ඤේන්ද්‍රයන්. ඒක සාමාන්‍යයෙන් පොත්පත් පෙරලා දන්න බලන කට්ටිය මේ ඉන්ද්‍රිය ධර්ම පහ දාන. ඒ ඉන්ද්‍රිය පහ ධර්ම පහේ මේ පෙළ ගැස්මත් දානවා. ඉතින් එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මට්ටමට ඒ Taman එනකොට ඒ කෙනාට ಗುಣ විශේෂයක් වැටහෙන බවයි අපිට මේකේ සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. මම මේ කරන භාවනාව මට දැන් හරියයි කියලා Tamanට මේ ව්‍යාපාරට මුදල් දාලා ඉස්සල්ලාම ලාභ ලැබෙන්න පටන් ගත්තා වගේ ಗುಣ විශේෂ ලැබෙනවා. ඒක නිසා විශේෂ භාගීය කියලා මේකට කියනවා. ඒක හරිම උනන්දු කරන වැඩක්. ඒක හරිම සෙල්ලක්කාර වැඩක්. ඒක හරිම විනෝදාන්ත වැඩක්. මොකද මේ භාවනාව කියන එක කටුකොහලක් කියලා තමයි සාමාන්‍ය මනුස්සයට හිතිලා තියෙන්නේ. ඇත්තටම මුලදී එහෙම තමයි. නමුත් මේ කටුකොලකින් පටන් ගන්න වැඩේ නිකන් හරියට නෙළුමක් මඩ ජෝරුවක පටන් අරගෙන ඒක ලස්සනට ගහ හොඳට වැවිලා වැවි උඩට ඇවිල්ලා අතුපතර විහිදුවගෙන දැන් ඒකෙන් මලක් පිපෙන්න හදන වෙලාව වගේ එනකොට අර මඩ ගොහරුව නැත්නම් සිනි ගඳ කපාගෙන උඩට ආපු ඒ කොලේ වතුර කඳුලක් දැම්මට අල්ලන්නේ නැති මට්ටමට පිවිතුරු බවක් ලැබෙනවා ඊට පස්සේ ඒකේ පිපෙන මලේ පෙත්තකට ඇලපතේ වතුර කඳුල වගේ අර සිනි වතුර දැම්මට එයා කොච්චර පිරිසිදුද කියනවනම් පිවිතුරුද කියනවා ඒ වතුර කඳුල හැලිච්ච ඇලවෙච්ච ගමන් හැලෙනවා. ඒ වගේ මේ කුණු ගොඩක අසුචි වලක ජීවත් වෙන මේ පෘථග්ජනයා පළවෙනි වතාවට සාසනය පිළිබඳව පළවෙනි වතාවට තමන්ගේ ආධ්‍යාත්මික ගමන පිළිබඳව පළවෙනි වතාවට තමන්ගේ ප්‍රතිපදා පිළිබඳ ಗುಣ විශේෂයක් තේරෙන වෙලාව හරිම සුන්දර අවස්ථාවක්. තාම නිවන් දැකලා නැහැ. නිවන එnde ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ. ඊට පායන් ඉස්සෙල්ලා අරුණ නගිනවා වගේ. ඉතින් දන්නවා ඉතින් අතර පෑවුවොත් අරුණ නැගොත් ඊර බහිනවා නගිනවම තමයි. ඒ වාගේ මේ තේරෙන්න පටන් ගන්න දේ සංසාරේ එක සැරේ නෙවෙන්නේ. වගුණාට පස්සේ ඉතින් නිවනේ තමයි නතර වෙන්නේ. ඒ නිසා මේ වෙන දේ මේ විශේෂ භාගීය දේ ඒ අර gediyak අඹ gediyak කිරි වැදිලා ඉස්ලාම දුබුක් වෙන වෙලාව වගේ. ඉස්ලාම එක කණ්ඩ පුළුවන් මට්ටමට පිළිකුන් වෙන වෙලාව. රත් පැහැ ගැන්වෙන වෙලාව. එතකොට මේ අර තිබුණ ඇඹුල් රහ ඔක්කොම ගිහිල්ලා කිරි අයින් වෙලා ඒ සියලුම දේවල් හරි ලස්සන මිහිරි වර්ණයක් සමග රසකටපත් වෙනවා. නිකන් කෙල්ලෙක් ලස්සන වෙන වෙලාවක් තියෙනවා. බුදුජාණන් වහන්සේ වචනික අවුරුදු 16 වෙනකොට ඒක තමයි ඊටාම මනබඳන රූපේ. විශේෂයෙන් පිරිමි කෙනෙකුට උසත් නැත්තම් වැඩිය කෙටත් කොටත් නැත්තම් වැඩිය කළුත් නැත්තම් වැඩිය සුදුත් නැත්තම් වැඩිය තලෙලුණා ඒ ඒ වයසට එනකොට ඒක පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් තියෙන ඔය කිසිම රූපලාවන්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවේදී මුල් කොටහේදී එවන තමයි විශේෂ භාගිය මට්ටමට ඉන්නේ ඉස්සලා හරීම ඇද ඇද දුවන්න වෙන තල්ලු ස්ටාර්ට් වගේ තමයි. මෙතෙන් දෙනකොට යාට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා මේ තේරෙන්න හේතු වශයෙන් මට පුද්ගලිකව හිතෙන්නේ ඒ කෙනා ළඟ ඇති වෙන්න අත්තරදි තියෙනවා. සිදුවෙච්ච අත්තරදි දන්නවා. හැබැයි අත්තරදි වලට තිබුණ බය ගිහිල්ලා දැන්. අත්තරදි වලට හදන්න දානවා. ඉතින් ඒ වගේ මේ මට්ටමට එනකොට මේ විශේෂ භාගීය මට්ටමට එනකොට ඒ යෝගාවචරයට භාවනා කරන කෙනාට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා ලාවට තේරෙන පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ තවදුරටත් මේ ගඩොලින් හදපු කොන්ක්‍රීට් වලින් හදපු කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ලේ මස් ඇටනහර සහිත මිනිස්සෙක්. මේ මිනිස්සයා පුදුමාකාර ඥාන මට්ටමකට ගියා මිනිස්සුන්ට කදා හිතා ගන්න බැරි විදියට. ඒක ඒකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙවෙයි වගේ අපි වගේ මැට්ටන්ට කියලා දෙන්න හිතුවා. ඒක තමයි අමාරුම දේ. මොකද අපිට ඕනකමක් නැහැ බුදුහාමුදුරකින් දේ අහන්න. අපිට ඕනේ බුදුහාමුදුරත් අරගෙන වෙසක් කියන්නේ. භක්ති ගීත කියන්නේ. තොරන් ගහන්න. එහෙනම් බෙර ගහන්න. ගෙජ්ජි හොල්ලන්න. මේ අනික් සාස්ත්‍රුන් වහන්සේලා වගේ බුදුහාමුදුරුවොත් කෝලම් කරන කොකිත් බතින්ද කැවුම් උයන්න ගන්නවා. නමුත් මේ බුදු කෙනෙක් පහළෝනේ මොකටද කියලා තේරෙන්නේ Taman තුල මේ ඉන්ද්‍රිය ධර්ම විශේෂ භාගී වශයෙන් වැඩෙනකොට තේරෙනවා කොච්චර අමාරුවේද මම පටන් අරගත්තේ කොච්චර අහම්බයක්ද මම මේ පටන් ගත්ත එක මුලදී මට මොන වගේ හැඟීමක්ද තිබුණේ මේවා ගැන නමුත් මං අත්නරපු ශ්‍රද්ධාවකින් නැවත නැවත යොදනකොට දවසක අරක gediya කිරිවැදිලා ඔන්න විලිකුන් වෙන්න පටන් ඔන්න මිහිරි රසට එන්න පටන් ගන්නවා. එතකම් මේක ඇඹුලයි. එතකම් මේක කිරි. කෑවොත් කට වටේ වඩම එනවා. නමුත් අර දුඹුක් වුණාට පස්සේ විලිකුන් වුණාට පස්සේ රත් පැහැ ගන්නුනාට පස්සේ කුදුමාකාර රසයක් මේක එන්න පටන් ගන්නවා. අන්න ඒ ගතියේ අපි ඉගෙන ගත්තේ මේ සද්දේන්ද්‍රය මේ හුදු ප්‍රසාද සද්ධාව හුදු මතු පිට සද්ධාව ඒකට අමූලික සද්ධාව කියන කිසි පදනමක් නැතුව පටන් ගන්න. කොයි එක කොයි එක ඇල්ලුවත් ඒක හරි කියනවා නැත්නම් වැරදි කියනවා. අන්න එවැනි සද්ධාාවක් හැම කෙනාටම අවශ්‍යයි. ඕනේ ආගමක තියෙනවා. අන්නේ සද්ධාව මේ කලයුත්ත කරන්න නැත්නම් මේ පරිශ්‍රණය කරන්න කුසල ඡන්දයක් වඩපත් වෙන වෙලාව, කරබැලීමේ ආසාවක් වඩපත් වෙන වෙලාව සද්ධාව ඉන්ද්‍රියක් වඩපත් වෙලා ඊට පස්සේ තමයි තමන් යොදන යොදන කාලයට ධනෙට සමයට සාපේක්ෂව මේ මම සද්ධාවෙන් අල්ලගත්ත දේ හරිද වැරදිද කියලා ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන්. ඉතින් බුරුමි ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ආධුනිකයට ඒ මූලික කමටහන් බණ අහන්න දෙනවා. ඒක සමගාලාට මහසිසාරද ස්වාමීන්සේ කට අහන්නේ තියෙන්නේ. ඉංග්‍රීසියට දැම්මොත් ඔය ඇලන් ක්ලෙමන් කෙනෙක් නා ඉංග්‍රීසි දාලා ඊට පස්සේ අහනවා මේ මනපටි ඇහුවට පස්සේ ඔයාට මේ බාන ටිකක් භාවනා කරලා බලන්න හිත ආවද කියලා. මේක අහලා මම බණක් ඇහුවා කියලා අකුලගෙන ගෙදර යන එක නෙවෙයි වැඩේ. මේක කරබැලීමේ ආසාව ආවද කියලා හොඳට ළඟ ඉඳලා අහනවා. අහනකොට මෙයා කිව්වොත් අනේ ඕ මට හිතුණා මේ ටිකක් සක්මන් කරලා බලන්න ඕනි කියලා. මට හිතෙන පොඩක් වාඩිලා බලන්න ඕනේ ඉතින් දන්නවා මේ බණින් වැඩක් වෙලා තියෙනවා. එහෙම නැත්තම් අපි මෙතෙක් කල් අහපු බණ වලට මොකද උනේ? ඉස්මල්ලකට මොන හරි දැම්මා වගේ. දැම්මට මොකද කිසි ಗುಣ විශේෂයක් ඇති වෙලා නැහැ අපේ. නෑ කියන්නත් බෑ. නමුත් ඒකට ලොකු වෙනසක් තියෙනවා. මේ සද්ද ඉන්ද්‍රිය නැගිටලා ආවට පස්සේ අර තේරෙනවා ඉස්සර වගේ නෙවෙයි දැන් මේ පල්ල නැති මල්ලකට දැම්මා වගේ නෙවෙයි පල්ල තියෙන මල්ලකට දැම්මා වගේ එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇති වෙච්ච දේ කියන්නේ සද්ධාව නෙවෙයි. ඒකට කියනවා කුසල ඡන්දය කියලා. මේ කුසල ඡන්දයට විතරයි කාම ඡන්දයට විරුද්ධ වැඩ කරන්න පුළුවන්. මේ සද්ධාවට බෑ. සද්ධාව කියන්නේ ඇත්තටම කාමච්ඡන්දයක්. මේ මතුපිට සද්ධාව කියන්නේ අපි මේ කියන අසාධ සද්ධාව හුදු කාමච්ඡන්දයක් විතරයි. තමන් දෙවියන් අදිනවා දහනවා දෙවියන් ප්‍රේම කරනවා. බුදුන් අදහනවා නම් බුදුහාමරංගෙන් බලාපොරොත්තු වෙනවා බබෙක් හම්බ වෙන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න පිටරට යන්න ඔන්න බුදුහාමර ගාඩ කියලා පැන්කලයක් කරන වටේ කැරකෙනවා. ඇයි කියලා අහපුවම මේ ඉන්දියාපවක් කරනවා නෙවෙයි. මේ මේ උඳුල් වක් කරනවා නෙමෙයි මේ බෝධි පූජාවක් තියෙනවා බබෙක් හම්බෙන්න. ඔන්න අපේ බුදුහාමුදුරුවෝ. මේ බෝධි පූජාවක් තියෙනවා මට වීසා එක හම්බෙන්න ඉක්මනට කියලා. බෝධි පූජාවක් තියෙනවා මට ඉංග්‍රීසි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න අපේ බුදුහාමුදුරුවෝ අරගෙන තියෙන තැන. ඒක ලොකු වෙනසක් තියෙනවා. බුදුන් කියපු විදිහට හුස්ම දෙකක් කරන් බලපන්. බුදුන් කියපු විදිහට සක්මන පියවර දෙකක් කරන් බලපන්. බලනකොට ඒක මොනවද වැටහෙන්නේ කියලා ඒ කුසල ඡන්දේ එනකොට එක චිත්තක්ෂණයක එතන එක හුස්මක් ඇල්ලුවොත් ඒක හුස්මක් බොහොම මොනට මොන දාලා තියාන හිටියොත් අපි දන්නවනම් මේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ. ඒක ආයේ මේ මොනම දෙයක්වත් හොදලා ගන්න බලන්න දෙයක් නැහැ. යම් වෙලාවක කුසල ඡන්දයෙන් යුක්තව හුස්මට සියලු ප්‍රමුඛතාවයේ දීලා සියලු වැඩ බහා තබලා වාඩි වෙලා අතක් උඩ අතක් තියාගෙන සුදු ඇඳගෙන සිල් දහමාදන් වෙලා සිල් උතුම් වැඩ ඉඳගෙන එක හුස්මක් මෙන්න ආස්වාසේ මෙන්න ප්‍රස්වාසේ මෙන්න මං ආස්වාසේ මෙන්න මේ මෙච්චර ප්‍රස්වාසේ වෙන් කළ දකින්න මෙන්න ප්‍රස්වාසේ මෙන්න ආස්වාසේ වෙන් කළ දකින්න කියලා ඒ විදිහට දකින්න එක හුස්ම රැල්ලක දෙක චිත්තක්ෂණයක අපි කියන එකට ක්ෂණ සම්පත්තිය කියලා ඒකෙදි කාමච්ඡන්දේ නැහැ කුසල ඡන්දේ වැඩේ එතකොට යාට තේරෙන හැබැයි ඒකේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒත් ඒ චිත්තක්ෂණේ යා දන්නේ මෙතන කාමච්ඡන්දේ නෑ කුසල ඡන්දේ තියෙන කියලා දන්නේ. ඒ විදිහට චිත්තක්ෂණ හතරක් පහක් ගියොත් විතරක් යට එක අල්ලලා බලන්න පුළුවන්. ප්‍රමාණ කරන්න පුළුවන් තේරෙනවා මේ ටිකේ නම් අසහනයක් තේින්න බෑ. කාමච්ඡන්දයක් බෑ. ව්‍යාපාදයක් තියෙන බෑ. තීන විද්‍යාවක් තියෙන බෑ. අතීතනාගත පිළිබඳ පශ්චාත්තාපතා හිතේ තිගැසීම් තියෙන බෑ. හැකයක් නෑ. ආන්නේ විදියට සද්ධාව සද්දේන්ද්‍රිය තපසාද සද්දා කුසල ඡන්දයක් පාඩපත් වුණාට පස්සේ ඒ කෙනා ඒ කුසල ඡන්දේ නිකන් හමස්පෙට්ටික දාලා වහගෙන ඉන්නේ කුසල ඡන්දේ යොදවලා බලනවා වාඩි වෙච්ච වෙලාවක මට කොච්චර චිත්තක්ෂණ ගාණක් සත්‍යමත් වෙන්න පුළුවන් පාඩලා වෙන මට හුස්ම කීයක් එක දිගට බලන්න පුළුවන්ද කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා එතන සක්මන් කරනකොට පියවර කීයක් සතියින් යන්න පුළුවන්. මේ එදිනෙදා වැඩ කරනකොට අඩු ගන්න දත්මන් දින වෙලාවට මට පුළුවන් ද සතිමත් වෙන්න. මගේ අතපය හොදන වෙලාවක මට පුළුවන් ද සතිමත් වෙන්න. පිඟාන කෝප්පයක් හොදනලායි සතිමත් වෙන්න පුළුවන්. මේ වතුර අල්ලන වෙලාවදී මේ අල්ලන්නේ වතුර කියලා සතිමත් වෙන්න පුළුවන්. රස්නිය දෙයක් අල්ලන්න මේ රස්නිය දෙයක් අල්ලන්න කියලා සතිමත් වෙන්න පුළුවන්ද කියලා ඔය කුසල ඡන්දය හරි කර්මාන්තකාරය. යනිකන් ඉන්නේ. ඒක තමයි කුසල ඡන්දේ තියෙන විශේෂත්වය. ඒතර තමයි තේරෙන පටන් ගන්න ඕනේ කර බැලීමේ ආසාවක් ඇති කරන මේකට තමයි විරින්ද්‍රිය කියන්නේ. කුසල ඡන්දේ ආපු ගමන් එයා කුල්ලකින් වහලා පැත්තකට කරලා ඉන්න බෑ. එයා ක්‍රියාශක්තියක් පාටපත් වෙනවා. හරියට මේ අටුවේ තිබුණ වී ටිකක් අරගෙන දවස් දෙකක් වතුරේ පොඟවල තිබ්බට පස්සේ ඒක ඉතින් කණු කැපෙනවා. ඊට පස්සේ ඒක පැලවෙන්නේ නැතුව නතර වෙන්න බෑ. අටුවේ තියෙනකන් නම් ඒක මොනක්වත් නෑ අවුරුදු 7ක් තිබ්බ හැකි. වතුර වැටිච්ච ගමන් වතුරේ පැය 24ක් තිබ්බ ගමන් ඒක ඇතුලේ වැවෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන දේවල් ඔක්කොම ඊගාව භ්‍රූණ පෝෂේ හැදිලා අංකුරයක් ඇවිලා බීජ මූලයක් ඇවිලා වැවෙන්න ගන්න. මේ වගේ කුසල ඡන්දේ ආවට පස්සේ උන්ද කොල්ලකින් වහලා වැත්තක තියන්න බෑ. ඊට පස්සේ ඒක විරීන්ද්‍රිය බාටපත් වෙනවා. විරීන්ද්‍රිය ආරම්භයේ පටන් අර ගන්නවා. මේක බොහොම ඕජා සහිත සමීප සම්බන්ධයක් පෙන්වන්න තියෙනවා. පේනවා ත්‍රිපිටකය කියවනකොට සරුවචන් වහන්සේ මේ බෝධිසත්ත්ව බෝධිපාක්ෂික ධර්මවල ඉස්ලාම විරිඥ අඳුරලා දෙන්නේ අපිට සතර සම්‍යක් ප්‍රදන් වීරිය වාසයි. ඒක හැබැයි මේ විරිය ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ ඉස්සල්ලා වීරිය අපි හඳුනා ගන්න වෙලාව. ඒක සතර සම්‍යක් ප්‍රදන් වීරිය කියනකොට ඒක හරි විරිය ඉන්ද්‍රිය බවට තව මෝරලා නැති වුණාට මම හිතනවා අපේ වැඩමුළුවේ දෙවන දවසේ නිසා විශේෂයෙන් මට හිතුණා අද දවල් අපි සාකච්ඡා කරපු ධර්ම සාකච්ඡාට සම්බන්ධ කරලා වීර්ය ඉන්ද්‍රියක් බවට පත් වෙන්න ඉසලා සතර සම්‍යක් ප්‍රදන් වීරිය යෝගාවචරය හදාරන්නේ කොහොමද කියලා. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ. ඒක බුදුරජාණන්සේ බොහොම ලස්සනට නැත්නම් බොහොම ජවනිකා කීපයකින් එනනම් බොහොම අනුපුබ්බ ප්‍රීවලට අනුසි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සීකා අනුපුබ්බ පටිපදා විදිහට කියනවා. යම් කිසි කෙනෙක් අනුපට්ඨාන පාපකාණං අකුසලාණං ධම්මාණං නෝප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන විදිහේ පළවෙනි ප්‍රධාන වීර්ය විස්තර කරන පෙන්නන ශ්‍රීමුක පාඨේ. එදී මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ඔය දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රයේ බුදුහාමුදුරන්ගෙන් උද්දෘත කරලා පෙන්නනවා. එතින්දි පෙන්නනවා මේ සද්ධාව වැඩ කරලා වීරිය බවට පත් වෙන්න ආවනම් එයා මේ ගිනස් පොතේ නම දාගන්න වීර්ය කරන්න යන්නේ නැහැ. යනත ලොකුම ගාණ බැංකුවේ දාන්න වීර්ය කරන්න යන්නෙත් නැහැ. වැඩිම ඡන්දේ ගාණක් ගන්න ඡන්දෙට වීර්ය කරන්නෙත් නැහැ. මං අරුණ මෙච්චර මෙච්චර උදව් කරයි කියලා මේ සමාජයේ නම ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. අනු නෝපන්න කුසල් නොයිපද වීම පිණිස වැරදරනවා. මේ තමයි ශික්ෂාවක් පාටපත් වෙන්නේ නැත්නම් තමන්ගේ හිත සුව පිනිස සාසනය පිනිස ප්‍රතිපදාවට වීරිය යොදන තැන. අපි වීරිය මෙතෙක් කල් යොදලා තියෙන්නේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකයට. අපි වීරියට සම්මාන දෙන්නේ අපාය යන මිනිසුන්ට. කිසිසේත්ම අපි දන්නේ මේ වීරිය මනා ආයෝජනයක් කරන්නේ කොහොමද කියලා ඒක ਸਰවඥාන්සේ අපට පෙන්නනවා. සද්ද කුසල ඡන්දේ පහළ වුණා නම් එයා සක්‍රීය භාවයටපත් වුණා. ඒකට කියනවා අපි ක්‍රියාශක්තියක් බාටපත් වෙනවායි කියලා. මේ කර බලන්න ආසාවක් එනවා. ඒක මේ බෞද්ධයාට කියලා එකක් නැහැ. කාට හරි හරියට කමඨාන් බණක් ඇහුණා නම් මේ ඕනම කෙනෙකුට එනවා ඒක. ආවට පස්සේ චන්දං ජනේති කියන තැනින් තමයි මේ වීර්ය ආරම්භ කරන වැඩේ පටන් ගන්න. කුසල ඡන්දේ තියෙන්න ඕනේ ඕනේ කටයුත්තක් කරන්න. ඒක නිසා අපි කරන සෑම අකුසලයකටම අපි කරන සෑම කුසලයකටම ඡන්දේ මුල් වෙනවා. ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා බුදුජානනාංශේ ඒක මූලක සූත්‍රයේ සඳහන් කරනවා. අපි මේ කරන හැම දෙයක්ම දැන දැන දැක දැන කරන්නේ කුසල් කෙරුවත් අපි දැනගෙන කරන්නේ අකුසල් කෙරුවත් අපි දැනගෙන කරන්නේ නිසා අපිට කවදාකවත් යම රජුරු ඉස්සරහට ගිහිල්ලා ඇපිල් නඩු දාලා දිනන්න බෑ. පරාදයි ඡන්දෙන් පරාදයි මොකද උඹ බොයි හිතලා නෙගලදී. ගුරුතුමා බෙහෙත් කරන්න බෑ. බෙහෙත් බොන්න බෑ. දාන. ඒ නිසා කවුරු උසාවියට ගිහලා කිව්වත් මම නිවැරදි කාර්යයි කියලා. නඩුකාරයන් නම් පගාවක් දුන්නාට පස්සේ ෂේප් කරගන්න පුළුවන්. නමුත් යම රජුරෝ කරන්න බෑ. යම රජුරෝ හොඳටම දන්නවා ඔබ දැන දැන කෙරුවනම් ගෙවපන්. ඒ වගේම දැන දැන කුසල් කරා නම් ඒකට ආනිසංස ලැබේ. ඒ නිසා මේ සබ්බේ ධම්මා ඡන්ද මූලක සබ්බේ ධම්මා කිව්වට පස්සේ මේ ਸਰබලධාරී දෙයයන් ආන්සේ අපේ ජීවිතේට බලපාන කතාවක් දුහමතෝ කියන්නේ නැහැ. එතෙ මේ අම්මට අපට බුදුලේ තියෙන නිසා අපට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ යන්නෙත් නැහැ. උඹේ යමක් කිරීමේ ආශාව මත තමයි උඹ කවුද කියලා තේරෙන්නේ. එයාට දුන්න දේවල් වලින් යමක් තෝරනවනේ. Tamange බන අපිට ඒකෙන් එයා තේරෙනවා. අපිට දී ඇති විවිධ විකල්පයටතේ අපි තෝරන දේෙන් අපි තේරෙනවා. ඒක නිසා අපි මෙතෙක් කල සැපක් හෝ දුකක් විඳලා තියෙනවා නම් ඒක මේ කාගවත් ඇඟේ හේතු කරන්න කියට හරියන්නේ නැහැ. Taman ඉල්ලගෙන දැන් මගේ භාෂාවෙන් කියනවනේ ඉල්ලගෙන කරන පරිප්පුවක් මේක. මේ අද ඇදගෙන නාන නෑමනක් මෙතන තියෙන්නේ. අපි අනුන්ට දොස් කිව්වට එහෙම නැත්නම් අරයා මට මෙහෙම කරා මේක මීට වැඩි විනාශ කර ගන්න තිබ්බා. මන්ත්‍රීතුමාගේ ලියුම තිබුණා නම් හරි. මට අතේ උදව් කරා නම් හරි කියලා අපි নানা ආකාර විදිහට එව්වට අපිට සිද්ධ වෙන හැම දෙයකටම එහෙම නැත්නම් ලෝකේ තියෙන හැම ධර්මතාවයකටම ඡන්ද මූලකා. සබ්බේ ධම්මා. සියලුම දෙයට මුල් වෙලා තියෙන ඡන්දේ. ඒ නිසා අනු නෝපන් පාපක කුසල ධර්ම තමන්ගේ චිත්ත સંතානයේ තුල නොයිපද වීමට ගන්න වීරිය තමයි අපි ඉස්ලාම වතාවට සාසනීය වීරිය කියන වචනේ අඳුරගන්නේ. එතකන් අපි කරන දේවල් තන්නේ ක්‍රම කීත හැකි අපායටමයි සංසාරයටමයි Tamanට අහිත පිණිසමයි කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒ නිසා නූපන්න කුසල් නොයිපද වීම පිණිස යම් කිසි කෙනෙක් බලාපොරොත්තුක් ඇති කර ගන්නවා නම් මට මේක කළ හැක්කක් කියලා හිතනවා නම් මේක සාසනෙන් අපිට ලැබිච්ච දායාදයක් වශයෙන් ගන්නවා නම් මේකත් මම්ම කරලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් බව දන්නවනම් උන්ද කොහොමදත් නිවනේ තමයි නතර වෙන්නේ එයා ආය අපවරවන්න බෑ. ඒ නිසා නෝපන්න කුසල් නොඉපද වීම පිණිස ගන්නා ඡන්ද ජනේතික සඳහා කැමැත්තක් ඇති කරන්න ඕන. මගේ මේ චිත්තසංතානයේ විවිධාකාර ආගන්තුක උපක්ලේශ සහිතයි. නමුත් ඊගාවටනේ චිත්තක්ෂණය කොහොමද පිරිසිදුයි? කාටවත් එකට අලුතෙන් රින්සෝ දාන්න ඕනෙත් නැහැ සන්ලයිට් දාලා හොදන්න ඕනෙත් නැහැ වොෂින් මැෂින් එකට දාන්න ඕනෙත් නැහැ ඊගාව චිත්තක්ෂණේ පිරිසුදු ඒක බුදුහාමරටයි දේවදත්තටයි මටයි එක විදිහට තියෙන්නේ ඒ පිරිසුදු චිත්තක්ෂණේ කෙලස ගන්න නැතුව මේ පෑදිදියට බොරදී එක් කරගන්න නැතුව මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව කරන උත්සාහයට අපි කියනවා එලඹ සිටිනවා කියලා ඊගා චිත්තක්ෂණ අපි එළඹ සිටිනවා ඒ චිත්තක්ෂණ කොහොමද පිරිසිදුයි අන්න ඒකේ පිරිසිදුව පටන් ගන්න චිත්තක්ෂණයේ මගදී තණ්හාව නිසා හෝ අවිද්‍යාව නිසා හෝ කෙලස ගන්න නැතුව සංකර කර ගන්න නැතුව අවුල් පාස කර ගන්න නැතුව ගන්න උත්සාහ කරන එකට ප්‍රධාන වීර්යවල පළවෙනි එක වශයෙන් පෙන්වනවා. ඒකට කැමැත්තක් ඇති කරගන්න බැරි නම් ඒ මනුස්ස හැම වෙලාවෙම හිතන්නේ මම කාලකන්ණියෙක්, මම පාපතරේ, මම නිතරම පව් කරනවා. ඒක නිසා මට කවදාකවත් ආයේ පිරිසුදු චිත්තක්ෂණ දැක් ගන්න බෑයි කියලා කියනවා නම් මගේ වචන කියන්නේ අපායට යන්න ඕනේ නැහැ දැනටමත් ඉන්නේ අපායේ තමයි. ඒ ආයි මේ මැරිලා අපායට ගිහලා යම රජුරෝ ලෝදි හැලියක දාන්න ඕනේ නැහැ. කොහොමදත් ඉන්නේ අපායේ. මිනිස්සෙක් නෙවෙයි, මනුස්ස ප්‍රේතෙක්. සුරබොටි සුරලොවිම්බට හොල්මනක් වෙන්න ඉඩ තියෙනවා. මනුස්ස ලීලාවක් නැහැ. මට මේ අකුසල් තියෙනවා තමයි. මේක මට ගෙවන්න පුළුවන් වෙයි. මේක අඩිය පාද ගන්න පුළුවන් වෙයි. ඊගා චිත්තක්ෂණයේ අකුසල් නොයිපති වෙන්න මම උත්සාහයක් කිරීම නරක නෑ කියලා ඇත්තම කියනවා නම් අපේ අම්මලාට තාත්තලාට හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒකට මේ වගේ ධර්මයක් තිබුණේ නෑ. අපේ සීයලාට මුත්තලාට කොහොමඩක්වත් හම්බුන්නේ නෑ. හැබැයි අවුරුදු 1000කට ඉස්සලා ලංකාවේ හිටපු මිනිස්සුන්ට මේක ඉදිනදා උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක්. මිනිස්සු ජීවත් උනේම මේකට. එදා ලංකාවේ ස්වර්ණමය යුගයේ. කිසිම ස්වාමීන් වහන්සේ නමක් පෙන්නලා කියන්න බැරිලු උන්වහන්සේ ආර්ය ආර්ය தත්ත්වයට පත් වෙලා නැහැ කියලා. ලංකාවේ ඉඳලා තියෙනවා මේ විපැතුරක් වේලා ගන්න බැරි තරම් අහසෙන් යන තරම් රහතන් වහන්සේලා හිටියයි කියලා කියනවා. කිසිම සංඝයා වහන්සේ නමට ඇඟිල්ලක් දික්කලා කියන්න බැරිලු උන්වහන්සේ දැන් විශේෂ භාගයට පත් වෙලා නැහැ කියලා. ඒ වගේම ඔය මෙතන පල්ලේ අම්බලමක් තියෙන. අන්න වගේ හැම අරණ්‍යයක්ම පල්ලෙහා තියෙනවා පාත්‍රශාලාව කියලා එකක්. ඒ පාත්‍රශාලාවට ගිහිල්ලා සංඝයා චිවුර පෙරවගෙන ගමට ගිහිල්ලා පින්නපාත කරගෙන ඇවිල්ලා කැමැති නම් එතනදීම වළඳලා එතන පල්ලෙන් දොලෙන් පික පාත්‍රය හොදාගෙන කුටියට යන්නේ හිස් පාත්‍රය අරගෙන. ඉතින් ඒ කාලේ තිබිලා තියෙනවා එක වෙලයි වළඳලා තියෙන එක පින්නපාතයයි. නමුත් අර උදේ පාන්දර බඩේ දැවිලා තියෙන හාමුදුරුවෝ කරන්නේ උදේම ඇවිල්ලා පාත්‍රය හොදාගෙන ගමට ගිහිල්ලා රස්නි කැඳ ටිකක් පින්නපාතේ කරනවලු. මොකද ඒ උණු කැඳ ටික හරීම සාන්ති කරයි මේ බඩේ දැවිල්ලට. ඒක වළඳලා දවල් වෙනකම් ඒ උඩු කඳ අපි කියමු දැන් පහමාට ගෙඩිය ගහනවා නම් ගෙවල් වල ඉදාස ලුණු කඳ තිබිලා තියෙනවා දැන් ඉතින් එහෙම ගෙවල් වල කඳක් නැහැනේ. දැන් ගෙවල් වල දිහා බලනකොට කඳ ටික බීලා දවල්ට පින්ඳ පාතේ කරනකම් ওই පාත්‍ර ශාලාව ඉඳලා භාවනා කරනවා. හැම ගමකම තිබිලා තියෙන පාත්‍ර ශාලාවක් එක පාත්‍ර ශාලාවක්වත් ලංකාවේ තිබුණ නැතිලු මෙතන ඉඳගෙන රහස් වෙච්ච නැති මෙතන ඉඳගෙන කවුරක් රහත් වෙලා නැහැ කියන්න බැරි පාත්‍ර ශාලා තිබිලා නැහැ. ඒ තරම් භාවනා කළා තියෙනවා. ඒ කාලේ මිනිස්සු ගාව තියෙන කුසල ඡන්දේ මිසක්කම UNP ඡන්ද ශ්‍රී ලංකා ඡන්ද මනාප නෙවෙයි. දැන් තියෙන්නේ ඒ ඡන්දේ. ඔක්කොටම හපන් ඒක. ඒක මේ එක සැරයක් ආපු එක දෙවෙනි සැරේ නෝක හිටපියා. ඊගා ඡන්දෙට අර જાතියටම කනවා. දැන් සංඝයාත් යනවා ඡන්දෙ ඉල්ල. මරු. ඒකට ඉන්නේ මොන ඡන්දෙද කියලා හිතා ගන්න පුළුවන්. කුසල ඡන්දෙද කාම ඡන්දෙද මොන ඡන්දෙද කියලා. ඒ නිසා අපි කවදද ඊගාවට එන චිත්තක්ෂණයේ කෙලසින් නොකෙලසි සංකර නොවි චිත්තක්ෂණය රැකගන්න කියන එක බලාපොරොත්තු තියන්න කියන බුදුහාමුදුරුවෝ. මම ඡන්දයක් ඇති කරගන්න ඊට පස්සේ වෑයමක් කරන්න කියනවා. ඒක සඳහා ඡන්දං ජනේති වායමති. ඒ වෑයම එන්නේ මම මේක වෑයම් කළ යුතුයි කියලා සත්පුරුෂයෙකුට හිතෙන්නේ කුසල ඡන්දේ පහනොත් විතරයි. එහෙම නැතු ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් මුළු ජීවිතේම සල්ලි උපයන්න නටනවා නම් ලාභ සත්කාර උපයන්න හදනවා නම් එයාට මේ ඊගාව චිත්තක්ෂණයේ පාපෙන්තරව පවත්තන්න ඕන කියලා වෑයමක් කරන්නවත් හිතෙන්නේ නැහැ. මුළු ජීවිතේම මුර්ගෙක් විදිහට ගත කරන්න වෙනවා. කවදා හරි අපි හිතමු කාට හරි හරි ඇති මං හිටියා මං මුර්ගෙක් විදිහට හිටියා, පෞල්කාරයෙක් විදිහට හිටියා, අහවල් අහවල් චරිත රැඟපෑවා. මට බැරිද මේ සාසනියේ එක චිත්තක්ෂණයක් නූපන් අකුසල් නොයිපත වීම පිට උත්සාහ ගන්න කියලා වෑයමක් කරනවා නම් ඒ කෙනා මම දැන මගේ ඉදිරිපත් කරන බැරිදී නිවන් දකින්නට වැඩි අමාරු වටින දෙයක් මම මේ කියන්නේ. කාට හරි නිකමට හරි හිතෙනවා නම් මට පුළුවන් මේ ශාසනික ප්‍රතිපත්තියේ මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවේ මේට වැඩිය පිරිසුදු වෙන්න පුළුවන්. මම මේකට වෑයම් කරන්න ඕනේ කියලා කාට හරි කුසල ඡන්දේ ඉක්මවලා ගිය වෑයමක් කරන්න හිතනවා නම් හොඳට පත්ක දෙilla වැන්දාට කමන්නේ. මොකද ඒක මේ බෞද්ධයන් තුළ එන හැඟීමක් නෙවෙයි. බෞද්ධෝ ඉන්නේ ඊගාටන මෛත්‍රී බුදුහමරෝ දැකලා සියලු දෙනාම එකම ධර්ම මණ්ඩල මණ්ඩපේදී පිළිත් බණ අහනකොට සාදු කියලා නිවන් දකි කිය. මේ මම වෑයම් කරන්න ඕනේ කියන කතාවක් නෑ. ඒත් වෑයම් කරන්නේ දන් දීලා ඒ කුසලයේ භාවනාව ලැබෙයි කියලා. මේ ගතම් එකක් දීලා ෂේප් කරගන්න හදනවා භාවනාවන්. එවැනි බෞද්ධ රටක කාට හරි හිතෙනවනම් ඇත්ත මම අද ඉන්න තැන හොඳ නෑ. බුදුන් ඉන්නවනේ. ධර්මයේ තියෙනවනේ. සංඝයා ඉන්නවනේ. මට සීලය රැකිය හැකිනේ. මේ නිසා මම වෑයමක් ගන්න ඕනේ කියලා. ඒකේනා පරෝපදේශ රහිතව කාගේවත් මෙහෙමකින් තොරව ඒ කුසල ඡන්දේ පහල කරනවා කියන එක නිවන් ලබනවට වැඩිය අසීමිත ආශ්චර්යවත් දෙයක්. ඒක පහළ වෙච්ච මිනිස්සෙක් අතර ඉඳ ලැබුණා කුසලයක්. මම මේ දැන් ඇත්තමයි ළඟ තියෙන අඩුපාඩු මම හැදෙන්න ඕනේ. මට ඒකට ඡන්දේ පහළලා තියෙනවා මම වෑයමක් ගන්නවා කියන කෙනෙක් එක්ක මම මුස්ලිම් උනත් ප්‍රශ්නයක් නැහැ. කතෝලික උනත් ප්‍රශ්නයක් නැහැ. මිනිවරු උනත් ප්‍රශ්නයක් නැහැ. මොන කුණු හර්පගේ උනත් ප්‍රශ්නයක් නැහැ. වෑයමක් ගන්න මනුස්සයා දැක්කොත් බුදු ආමතුරෝ මේ මනුස්සයාට සලකන සැලකිල්ල හිතා ගන්න බෑ. මොකද මේ මනුස්සයා අමාරු දෙයකට බලාපොරොත්තු රහතන් වහන්සේ කෙනෙකුට වැඩිය බුදු ආමතුරෝ ඒ කෙනෙකුට අත දෙනවා. එයාට තමයි අත දෙන්න ඕනේ. එමන්සෝ ඉන්නේ මහ බුදුමාකාර ලෝක දෙක. මම දැන් කෙලිසිලා ඉන්නේ. පාපක කුසල ධර්මයේ ඉන්නේ. මම සාසනේ තේරුම් ගන්නවා. බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අද්ධාවයි කුසල ඡන්දයයි කියන වෑයමක් ගන්න. මේ වෑයමක් කරන්න උත්සාහ කිරීම පවා <clears throat> මේ මනුස්සයාගේ ජීවිතේට සාසන දායාදයක් වෙනවා. අපිට මේ ටික දෙන්න පුළුවන් නම් අපේ දෙවෙනි પરම්පරාවට දරුවනේ මේ කුණුහරුප පිටිපස්සේ යන්න එපා. මේ කාලා තියෙන පරිප්පු ඇති මේ මඩ රාත්තල් ගන්න ඇති දැන්වත් නූපන්න කුසල නොහිපද වීම පිණිස තමයි manussකම රැක ගැනීමට කටයුතු කරපළ මේ අනවශ්‍ය මේ විභූෂණ පාණ්ඩයන් නැතු අනවශ්‍ය හොයා ගන්න බැරි දේවල් මේ සුද්ධ දීපෝල අනුකාලා පිටපස්සේ යන වෙනුවට මේ නූපන්න කුසල නොහිපද වීම පිණිස කියලා කියන්නේ manussකම මතු කරගනි හරිම අමාරුයි හරිම අමාරු මොකද ඕගොල්ලන්ගේ වැරදි නිසා ඕගොල්ලන්ගේ දරුවෝ නම ගන්න. හැම කෙනෙක්ම කවදාකවත් දරුවෙකුට උගන්වන්න යන්නේ මේ ජීවිතයේ තියෙන දක්ෂම දේ තමයි නූපදන කුසල නවිපදීනට කටයුතු කිරීම කියන එක. භාවනා කරන කෙනෙක් තුළවත් ඇති වෙලා තියෙනවද කියලා කියන්න බෑ මොන දිහා බලලා. ඇති වුණා නම් වායමති විරියං ආරම්භති ඊට පස්සේ යා මේක සඳහා ක්‍රම සහ විදි හොයනවා. මොක කොහොමද මේක කරන්න කියලා. ඉතින් මං කැමැති මේ අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මානං න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති කිය මේ තැනදී මේ pāli පාඨය නතර කරලා අපි අද දවල් සාකච්ඡා කරපු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිදර්ශනයක් අරගෙන එහෙම නැත්නම් ඒ වාර්තා වෙච්ච එකක් අරගෙන පොඩි විග්‍රහයක් කරලා පෙන්නඳ ඒ ප්‍රශ්න ආපු කෙනාට මේ වීරීන්ද්‍රිය දක්වා යෑමට අතහිත දීමක් වශයෙන් නූපන්න කුසල් නොයිපදවීම පිහිට කරන උත්සාහය වෑයම වීර්ය කියලා කියන්නේ අපි මෙහෙම ප්‍රශ්න තුනක් අපි සාකච්ඡා කරලා අපි ගමු මෙන්න මෙහෙම පදනමක් තිබ්බා. ඒ ඇත්තෝ ඉදිරිපත් කරපු සමහර ඇත්තටම ඇත්තෝ ඇත්තටම අරස් ප්‍රශ්න වලට උත්තර දුන්නා කවුද කවුද කියලා අපි සභාවක් දානවා. සමහර අය දන්නෙත් නැහැ. කොහොම හරි ඒගොල්ලෝ දාන්නවා මගේ මූල කර්මස්ථානේ එක්ක ආනපානේ එක්ක සක්මන් කරනකොට වම දකුණ කියලා. ඉතින් ඒ විදිහට ඒ ආනපානෙ වඩනකොට හෝ එහෙම නැත්නම් සක්මන් කරනකොට හෝ ඒ මූල කර්මස්ථානේ පෙනෙද්දී බාහිර විවිධ දේවල් පේන්න පටන් ගන්නවා. විවිධ දැනීම්, විවිධ හැඟීම්, කහ පාට, නිල් පාට, තද වෙන උණුසුම, කම්පන චංචල ගොඩක් දේවල් එනවා. මේ தත්ත්වයට දෙන මූල කර්මස්ථානේ මෙතන ඒකත් එක සතිය මූණට මූණ දාලා තියේදී බහුරූකෝලම් පෙන්වන්න පටන් ගන්නවා. සමහර ඒවා මනාප දේවල්, සමහර දේවල් අමනාප දේවල්, සමහර දේවල් හිතා ගන්න බෑ. සමහර දේවල් හිතා ගන්න පුළුවන්. අන්නේ වෙලාවේදී ඊගාව චිත්තක්ෂණියත් නූපන්න කුසල් නොයිපද වීමට නම් අපේ හිත තියෙන්න ඕනේ මූල කර්මස්ථාන. අපි මේ පෙන්නන මොන දෙයට හිත ගියත් නූපන්න කුසල් ඉපද වීමට ගන්නා වූ ප්‍රයත්නයක් කියලා සරුවචනාංශ කියනවා. ඒක තවදුරටත් විග්‍රහ කරනවා. තමගේ මූල කර්මස්ථානයේදී තව තව දේවල් සත්‍ය ආලෝකයේ යටතේම පෙනෙද්දී මූල කර්මස්ථානයේ තබා ඒ පේන දේවල් වල ව්‍යංජන අනුව්‍යංජන පටන් හොයන්න ගියොත් අලගිය මුලකී දේවල් හොයන්න ගියොත් ජාතකේ හොයන්න ගියොත් ඒ කරන හැම චිත්තක්ෂණයකදීම මූල කර්මස්ථානයේ බැහැර වෙනවා මූල කර්මස්ථානයෙන් හිත මූල කර්මත අනදර කරා වෙනවා අරකට ගිය ගමන් විඥානස්රෝතේ කෙලෙස් සහිත වෙනවා. ඒ නිසා එතෙන්ට යන්න හදන එක තමයි මායя කරන උගුල. ඒ තමයි කෙලෙස් කියන්නේ. අපේ හිත නිතරම විචිත්‍රත්වයට යන්න හදනවා. අර බලබලා ඉන්න අරමුණ නීරස වෙනවා. ඊට වැඩි අර පිටින් දෙන දේවල් විචිත්‍රව සිත් ගන්නාසුළු වෙනවා. අන්නේ වෙලාදී යෝගාවචරය දන්නවනම් මම මේ විරීන්ද්‍රිය වඩන්න කටයුතු කරන කෙනෙක්. මම මේ නූපන්න කුසල නොයිපද වීම කටයුතු කරන්න නම් සමාදන් වෙච්ච මූල කර්මස්ථානෙම පුළුවන් තරම් හිත තියාගෙන අර පේන දේවල් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඒ ඔක්කොම තියේදී මූල කර්මස්ථාන දිගේ ඉදිරියට යන්න ධර්මයට කමඨාන සුද්ධ කරගත්තා නම් එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව ප්‍රෝජන සහිතයි. නැත්තම් එකෙන් අර්ථයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක සරුවචනාන්තයේ පෙන්නනවා සූත්‍ර රාශියක චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජති රක්ඛති චක්ඛේන්ද්‍රියං චක්ඛේන්ද්‍රියේ සංවරං ආපජ්ජති අපි මේ ආනාපාන සතිය හෝ එහෙම නැත්නම් සක්මන් භාවනාදී මේ වම දකුණ කියන එකේ හෝ යටිගත කරනකොට ඇහැට දැකිය හැකි රූපයක් අරමුණු වෙනවා චක්ුණා රූපං දේශකොට හිතට ආලෝකයක් පෙන්වන්න වෙන්න පුළුවන්. නැත්නම් මැරිච්ච අත්තම ඇවිල්ලා කතා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජේතවනාරාමේ ගුවන්වැලි සෑය පෙන්වන්න වෙන්න පුළුවන්. එතකොට මේ Taman යෙදිලා ඉන්නේ ආනාපාන සති භාවනයි පරියන්කේ. නැත්නම් සක්මනේ වම දකුණු වශයෙන්. එතකොට ඇහැට රූපයක් මනෝ රූපයක් වෙන්න පුළුවන්. සක්මනේදී නම් සමනලෙක් වෙන්න පුළුවන්. මලක් වෙන්න පුළුවන්. කුරුල්ලෙක් වෙන්න පුළුවන්. අසුචි පිටක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ චක්කුණා රූපං දිස්සා ඇහැට රූපයක් දැකලා ඒ අරමුණේ නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගණ්ඩ ගියොත් ඒ නිමිති ව්‍යංජන අනුව්‍යංජන ගන්න හැම චිත්තක්ෂණයකම තමගේ මූල කර්මස්ථානේ පාවාදීමක් වෙනවා. මූල කර්මස්ථානෙන් හිත පනින්න ඕනේ මේකට යන්න. ඒ නිසා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති නිමිති ගන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායති යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati papaka akusala dhamma තත්ත සංවරය ආපජ්ජ යම් හේකි මේ පණිවිඩය ලැබෙන්නේ නැතුව අර පේන පේන දේ පිටිපස්සේ යන්න ගිහිල්ලා හිත අසංවර කරගත්තොත් උපදින්න ඉඩ තියෙන පාපක අකුසල ධර්ම නොඉපද වීම පිණිස පුළුවන්තරම් තමන්ගේ මූල කර්මස්ථානේ ඒතං සන්තං ඒතං පණීසං කියලා එහෙම නැත්නම් අශෝකං විරජං කේමං කියලා අරමුණේ හිත පවත්වන්න ගන්න උත්සාහයට අපි කියනවා තාම නූපන් අකුසල ධර්ම නොඉපද වීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නා හිත දැඩි කර ගන්නවා මොන බහුරු කෝලම් පෙන්නවා මොන විදිහට අපිට නානාරුදු වේසමව මගැවුරුවත් මම මේ උපයාගත්ත මූල කර්මස්ථානය පුළුවන් තරම් ඒ වෙලාවේ වාංගුවට තියාගන්නවා ඒක ക്ഷേම භූමියක් කරගන්න. මම පුළුවන් තරම් ඒකේ සමාදන් වෙලා ඉන්නවා. පිට ගිය ගමන් මූල කර්මත්තනේ පාව දෙනවා. අර පිට දිගේකට පිටින් ආපු අරමුණට මනාපමනාප පාල වෙලා අලුතෙන් කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකිරීම පිණිස මේ ගන්න ප්‍රයත්නය බුදු කෙනෙක් අර කාට කියලා දෙන්න පුළුවන්ද කියලා හිතන. ඒ කියලා දෙනකොට උනත් තාම භවනා නොකරපු අමනේකට මේක කිව්වොත් මොකද වෙන්නේ? තමන්ගේ අත්දැකීම් නැති කෙනෙකුට මෙහෙම කිව්වොත් ඒ මිනිස්සු මොනවක්ද තේරුම් ගන්නේ? කලෙ මොනින් නමල වතුරක් කිරුවා වගේ යම් කිසි කෙනෙකුට සරයක් දැසම මේ පරිප්පුව කාලා අමාරු වැටිලා කමඨාන හරියට කියන්න පුළුවන් වුණොත් මම ආනපාන කරනකොට මට ආලෝකයක් පාර වුණා. මට ආනපාන ඉන්නකොට කැක්කුම පිපුරුමක් ආවා. ඒකට මම මොකද්ද බලන්න ඕන? ආනපාන බලන්න ඕනද අර පිටින් එන බහුරු කෝලම් බලන්න ඕනද කියනකොට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ න නිමිත්තක් ගායෝ නානු ව්‍යංජනක් ගායෝති. ඒ බාහිර දේවල් නිමිති කරන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. බැලුවොත් කාර් එකක් වින් ස්ක්‍රීන් එකේ බලන්නේ නැතුව සයික් කණ්ණාඩියෙන් බලන්නේ එලවන්න හැදුවා වගේ. වින් ස්ක්‍රීන් එකේ බලන්න ගියොත් නම් ඉස්සරහ තියෙන වාහනේ හරි පෙනේ. අපි පැත්තක හැරිලා බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අපි වාහනේ හප්ප ගන්නවා. මේක තමයි මුළු සංසාරේ අපේ තින් වෙලා තියෙන්නේ. එන්නේ එන්නේ හැම එකම බාර ගන්නවා. නමුත් අපේ ආරක්ෂකයා වතේ මුලින් අපි givisගත්ත මූල කර්මස්ථානට ආනදර කරනවා කියලා ලස්සන වචනයක් අපේ ලොකු සාංශය අපිට කියලා දීලා තියෙනවා. ආනදර කරන්න එපා. ඔය මොන જાති ඇවිල්ලා අපේ හිත අසත්‍යමත් කරන්න උත්සාහ කළත් නෝපන්න කුසල් නොයිපද වීම පිණිස ඕම කොට පෙරක දොරකන් දුන්නත් ඕම ස්තෝත්‍ර ගායනා කරත් මොන බහුරූකෝලම් පෙන්නුවත් අර මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක බුදුහාමර අපිට සාතික අන්න ඒක තමයි කමඨාන් සුද්ධ කරන ඒ තමයි මේ යෝගාවචර විශේෂ භාගයේ වශයෙන් මේ වීරියට ලෑස්ති වෙනවා. මෙතෙන්දී සුවිශේෂ ඥානකින් යන්න ඕනේ. මොකද මේ අරමුණේ කර්මතානේ හිත පවත්නකොට වෙන දේවල් නැවිත් කමඨානෙම හිත කාගවත් හිටින්නේ විවිධ පැති වලට අවධානය යොද ගන්න හදනවා. අන්නේ වෙලාවේදී යෝගාවචරය කලින්ම ලෑස්තිලා ගියේ නැත්නම් කල යුත්තේ මොකද යුත්තේ දන්නව දන්නවනම් ඉති හුඟක් වෙලාට හිත යන්නේ කෙලස් බරතැන්න තමයි. අපේ හිතට ඉඩ දුන්නොත් දුවන්නේම අධික කෙලස් තියෙන තැනට. ඒ තරම්ම අහිත අමනාපෙ මිස අපේ හිත හිටලා තියෙන. ඒක හරියට මේ බල්ලෙක් අසුචි ටිකක් දකපුවාම ලස්සන මහත් එක්ක ගෙගියත් අරුවට අරක කණ්ඩාසයි. මහත්යට ලැජ්ජයි. මහත්ය අදිනවා. ඇද්දන් මොකද බල්ලට ගිහිලා අර අසුචි ටික ඉඹලවත් ආවේ නැත්නම් ඉසේකක් කොමන. ඛණ්ඩ නැති වුණත් පොඩ්ඩක් ඉඹලා හරි එන්න ඕනලු. ඒ බලු ගතිය. ඒක හපන් මේ අසංවර හිත. දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනම් මිච්ඡාපන හිතං තිච්චිත්තං පාපියෝනං තතෝ කරේ. ඔරේ හරේ කොට දඬුවම් කරන්න ආසේ. හතුරෙක් හතුරෙකුට දඩුවම් කරන්නාසේ අසංවර හිත අදින්නෙම කෙලෙසට. පිං පිං අරමුණයි කෙලෙස අරමුණයි දුන්නොත් බල්ලා අසුචියට අදින්න වගේ අපේ හිත අදින්නේ ඒක තමයි. ඒක දකින්නකොට ඒක දැනගන්නකොට අපේ මේ යාළුවෝ මිත්‍රයෝ අපේ දැනුම කියන එක අපි කොයි තරම් අපි සරණක් දෙනවද අපිට අසරණ කරනවද කියලා බැලුවොත් මේ වීරේන්ද්‍රය කියන එක තේරුම් ගන්න තෙක් මේ හිතට නිදහස් චින්තන කියලා ඉඩ දුන්නොත් දුවන්නේම කෙලෙසට. කාම ඡන්දෙටමයි. කවදාකවත් කුසල ඡන්දෙට නෙවෙයි. කවදාකවත් මේ සද්දින්ද්‍රිය විරින්ද්‍රියට නෙවෙයි. ඒ නිසා එතනදී අපිට මේ හම්බෙන අවස්ථාව මූල කර්මත්තානේ ඕනනම් බලන්න පුළුවන්. මොතේ ඒතිෙදි බහුරූපෝලම් පානවා. ඒ වෙලාවේදී මේ මූල කර්මස්ථානයේ සිටීම තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නූපන්න කුසන් නොඋපද වීම පිස කැමැත්තක් පහල කරගන්නවා. වෑයමක් කරනවා. විද්‍යං ආරබති උත්සාහයක් කරලා බලනවා. චිත්තම් පග්ගන්නාති උන්තර දැඩි කරගන්න ඔය කවුරු ඇවිල්ලා මොන බහුරු කෝලම් පෑවත් මම මගේ කර්මස්ථානේ මම මගේ ආරමුණ මම මගේ සතිය පාවල දෙන්නේ නැහැ කියනකොට එන ඕන්න පෞරුෂත්වයක් යුද්ධෙට ගිහිලා ලේ දකපු සෙබලා වගේ නිකන් අරුමයක් නම් එතන කලන්ත ඇදලා වැටෙනවා. නියම සෙබලට ලේ දැක්කට පස්සේ තමයි ආරකගේ උගුරු දණ්ඩ කනකම් ගහනවා. හතුරගේ මරණ කම්ම යනවා. ඒ වගේ අද අපි උදේ බණක් ඇහුවා. ඒකෙදී ඥානන්ද සාංශ කියනවා මේ යුද්ධෙට මේවපු මේ ඇත. යුද්ධෙට බහැපු ඇත. දලෙමුත් ගහනවා, කපුලෙමුත් ගහනවා. හැම දෙයකින්ම ඉස්සරහ හඬු කරනවලු නමුත් හොඬේ අකුලගෙන තියාගෙන ඉන්නවලු. ඒ තාකල් ඇත්ගොව දන්නවලු මෝ තාම වැඩේට බැල නැහැ කියලා. තාම ජීවිත පරිත්‍යාගයෙන් නෙවෙයි යුද්ධේ කරන්නේ. මෝ නිකන් මල්ලෙන් ගහලා නිකන් ඉන්නවා. අතිපයින් ගැහුවට නැහැ. කොයි වෙලාවක හරි එහෙ දෙයින් ඊතලයක් වැදුනා හෙල්ල පාරක් වැදුනකොට මේක ගන්නව හොඬේ ඉස්සරහට. එතකොට දන්නව ඇත්ගොව වැඩ වෙන්න දැන් වැඩට බැස්සා. ඒක ඉන්නේ ඒ රණ බෙර වදින්න ඕනේ ආට. ඒ වගේම ඊතල ටික තුනක් වදින්න ඕනේ. හෙල්ල පාර වදිනකොට අර අකුලන්න දෙයක් නෑ unreserved ගන්නවා හොඬෙත් එළියට එතකොටත් ගෝදාන දැන් ඔන්න එතා වැඩ ඒ වගේ අපේ ඇතුලේ තියෙන සියලු ශක්තිය සියලු ඥාන සියලු ක්‍රම සියලු විදි එළියට එන්නේ අපි භාවනා කරනකොට වගේ බාධා ඉන්නු ඒව නැති වුණොත් අපි අර යොද බෙර ගැහුවේ නැති හොඬේ අකුලන් ඉන්නේ ඇතා වගේ ওই නිකන් මල්ලෙන් ගහලා යුද්ධ කරනවා ඇත්තටම ආධුනික යෝගාවචරය එහෙම තමයි අපි ටිකක් කීතයි සෙවලියෝ කියලා කිසි විදියකට තමන්ගේ ක්‍රමසාවිදි යොදවන්නේ නැහැ. නමුත් දෙක තුන වදිනකොට හරියටම පිටිපස්සෙන්ලා කමඨාන සුද්ධ කරලා දුන්නොත් රණබෙර වයනකොට ඊතල වදිනකොට එල්ලපාර වදිනකොට ඇතා මද කිපුණා වගේ යනවා යුද්ධ බිමට ආනී වගේ දෙයක් අපේ ඇතුලේ සිද්ධ වෙනවා අන්න ඒකට මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණය. උන්වහන්සේ ඈත ඉඳලා අපි හසුරුවෝ. හසුරන්නේ අප කෙරේ පැමිණෙන කිලෙස් අනුව. අප කෙරේ තියෙන සතිය අනුව, අප කෙරේ තියෙන වීර්ය අනුව අපිට දෙක තුන වදිනකොට කමඨාන සුද්ධ වෙනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ দমনයේ කලහගේ පුරුෂයන් দমনයේ කිරීමේදී අස්සම සම කෙනෙක්. දැන් තේරෙනවා දැන් මෙතන බුදුහාමුදුරු කියන දේ දැන් සිද්ධ වෙනවා. ධර්මයේ සිද්ධ වෙනවා. මේ භාවනා කරනකොට මූල කර්මස්ථානයේ තියෙනවා. අරින් එකෙක් ඇවිල්ලා ඉකිබිඟි පානවා. මෙහෙන් එක්කෙනෙක් ඇවිල්ලා කෝලිත්තම් කරනවා. নাනා ප්‍රකාර දේවල් එනකොට අපේ හිත ගෙදර ගෑණි ඉඳ ඇති හොර ගෑණි දිහා බලනවා වගේ අරකටමනේ අදින් කිසියම් වෙලාවක යෝගාචර මේක වාර්තා කරන්නවත් නැහැ මේක කියන්නේ යන්නේ නැහැ මොකද එයා දන්නේ මේක කිව යුත්තක් කියලා එයා හිතනවා මගේ හිත නොසන්ඩාලයි කිසිම චාරයක් නැහැ කියලා නෑ මේ කියන්න ඕනේ අපි හෙලි කරන්න ඕනේ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. ඉතින් මට මූල කර්මත්තානේ වින්දදී ආනාපාන වින්දදී සද්දත් ඇයෙනවා. ඒක නැත්නම් ආලෝකත් පේනවා. නැත්නම් තද වෙනවා. කම්පන චංචල. ඒ සමහරව හරි විචිත්තයි, සමහරව හරි සිත් පැහැර ගන්න සුළුයි. මිත්‍යදිවා මූල කර්මස්ථානේ බලන්නද? එතෙන් මේ ප්‍රකට ප්‍රසිද්ධ අරමුණු දිහා බලන්නද කියලා මේ ප්‍රශ්නේ අහන එක විලිලැජ්ජාවක්වත් එහෙම නැත්නම් මේ සදාචාරය නැතිකමක්වත් නෙවෙයි. එතෙන්ද මේ ප්‍රශ්නේ අහන්න හිතෙන්නේ විරේන්ද්‍රයට යන්න ලැස්තිච්ච යෝගාවචරය තමයි. ඒ ගෙදර බුදියාගෙන ඉන්න ගමන් කරායට කාලා බුදින මිනිස්සුන්ට ওই ප්‍රශ්නේ අහන්නත් බෑ ඇහුවට තේරෙන්නේ නැහැ. හරියට ප්‍රශ්නේ අහනකොට හිතන්න සාසනයක් තිබුණා හිට උත්තරේ ලැබුණා නම් මේ මිනිස්සයා භාවනා දියුණු වෙන්නේ භාවනා කළා නෙමෙයි කමටහන් සුද්ධ කරලා. භාවනා දියුණු වෙන්නේ සාකච්ඡා වෙලාවේ. අර ඔක්කොම එකලස්සලා ඇවිල්ලා තිනු හරි. මට ඕන දැන් තේරුණා කියලා ඊගාදාසයා ඉන්නේ ආයෙසෙර භාවනා කරලා මෙතෙන්ද ගිහිල්ලා ඒ තියෙන දක්ෂතාවය ඒ ඒ යුද උපක්‍රමේ පාවිච්චි කරනකම් පුදුමාකාර ආසාවක් වෙන. ඒකට අර කරදර නෙමෙයි දැන් මේක. මේක පරිේශණයේ සඳහා අමුද්‍රව්‍ය ටිකක් වෙනවා. අනේ මට සද්දයක් આવොත් මම දැන් මොකද කරන්නේ? අනේ ආලෝකයක් આવොත් මම දැන් මොකද කරන්නේ? අනේ වේදනාවක් આવොත් මොකද කරන්නේ කියලා ලෑස්ති වෙලා යන්න කවදාකවත් වේදනාව වේදනාවක් වෙන්නේ නැහැ. කවදාකවත් ආලෝකයේ අපේ බාධා කරන දෙයක් වෙන්නේ. මොකද එයා එල්ලයක් තියෙනවනේ දැන්. දැන් දන්න මං යන්නේ මේක බලාපොරොත්තුව. වෙන්නේ නැහැ. ඒ බුරුන් පඬිස්සංශ කියනවා අපි සංක්‍රමණ රෝග තියෙන, බෝ වෙන රෝග තියෙන තැනකට යනකොට එන්නතක් අරගෙන ගියොත් අපිට බය වෙන්න දෙන්නේ නැහැ. අපි දන්නා ප්‍රතිදේය තියෙනවායි කියලා. ප්‍රතිදේය තියෙනවා සනීප ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් එයා යන්නේ අනික් මිනිස්සු කියන යන්න එපා යන්න එපා. ඔතන මේ බෝවෙන් ලෙඩක් තියෙනවා මේ. නෑ නෑ ප්‍රශ්නයක් නෑ. ඒක ඕගොල්ලන්ට තිබුණාට මට නෑ. මොකද මගේ හිතේ මගේ එන්නත නිසා මම ළඟ ප්‍රතිදේහ තියෙනවා. ඒ ප්‍රතිදේහ තියෙන නිසා විස බීජ එනකොට ඇතුලේ ඒවට රසායන හැදිලා ඉවරයි. අනිත් වගේ මේ යෝගාවචරය මේ පිරිසුදු කරගත්ත චිත්තක්ෂණය අරමුණේ පිහිටලා තියෙන මේ චිත්තක්ෂණය ඊ ගාවට පෙන්වන මේ බහුරුකෝල නිසා පාවනොදී. එහෙම නැත්නම් දෙකට දෙතාවර නොවි සැක පහල නොකර මම මෙතෙන්දි කරන්න ඕනේ මෙච්චරයි කියලා තේරුම් ගන්න එකට බුදුහාමුදුරු කියනවා මටවත් ඇවිල්ලා උතෙන් උදව් කරන්න බෑ. ඒක උඹ කලින් කරපු අත්තරද්දෙන් කමඨාන් සුද්ධ වීම නිසා අද යන්නෙම මෙතෙන් දාවොත් මම මෙන්න මේ විදිහට මේ චිත්තක්ෂණේ බේර ගන්නවා කියලා නෝපන්න කුසල් නොයිපද වීම පිණිස මෙහා දිගටම මූල කර්මස්ථානයේ හැරමිටියක් වශයෙන් මූල කර්මස්ථානයේ වාංගුවට තියාගෙන මේ මොනව ආවත් ඒකේ එල්ලලා බේර ගන්න. මේක සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් කාලක් හතරෙන් එකක්. ඊට පස්සේ පෙන්වනවා uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදාති. එතකොට යාට තේරෙනවා දැන් එනේන කෙලෙස් අයින් කරමින් මූල කර්මස්ථානේ මට ඉන්න පුළුවන්. දැන් මට කමටහන සුද්ධ වුණා. එහෙම නැත්නම් මට මේ වගේ අපහසුතාවයටපත් වුණොත් මට අනිදාසෙ මේ මතකෙ එයි. නමුත් බලවුවොත් එහෙම දැනට මේ නිතර නිතර බලන මූල කර්මස්ථානයේ විශ්ේ කම්මැලිකම පහළ වෙලා තියෙනවා මට. එපා වීම පහළ වෙලා තියෙනවා මට. නිදිමත පහළ වෙලා තියෙනවා මට. සැක පහළ වෙලා තියෙනවා මට. අනිශ්චිතතාවය පහළ වෙලා තියෙනවා මට කියලා අර නිතර උදව්වට ගන්න නැතර අඩේට ගන්න මේ මූල කර්මස්ථානයේ විශ්ෙහි අමනාපේ පහළ වෙන්න ඉඩ තියෙනවා. පහළ වෙනවා. ඒ මොකද එකම දේ නැවත නැවත බල බල ඉන්නකොට අල්ලපු gedara ගෑණි ලස්සන උනත් නැති උනත් gedara ගෑණි එපා වෙන එක වෙනවා. ඒක ඉතින් බැඳපු කට්ටිය දන්න. ඒ කාන්තාව නම් ඒකට කැමති නෑ හැබැයි. අත් ඒක වෙන දිසා තමයි අද කාලේ ගත්තොත් එහෙම දික් කතාද රෙජිස්ටර් කරනවට වැඩිය දික් කතාද රෙජිස්ටර් වෙනවා මේ කාලේ. දවසකට කතාද ලියාපදිනවට වැඩිය දික් කතාද නඩු ඊට වැඩි ගාණක් ඇපීල් කරනවා. මොකද දැන් අර ඉස්තර තියෙන ප්‍රේමේ නෑ. එපා වෙන ගතිය තියෙනවා. මෙන්න මේක කාටද අහුවෙන්නේ කියලා බලන්න. මම මේ ඉදිරියෙන් තියාගත්ත මූල කර්මත්තා නැත්නම් මේ වම දකුණ. එහෙම නැත්නම් මේ ආනාපාන. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම දිහා බලා ඉන්නකොට අර වේග සද්දාවත් වේදනාවත් හිතවිලියාවත් මම මේක එල්ලෙන්න හැරමිටියක් කරගන්න. අත්තලක් කරගන්න. එහෙම යනකොට එමීට මේ හීන් නූලෙන් මේ අරමුණ එපා වෙන ගතියක් වෙනවා. හරි පාළු ගතියක් වෙනවා. හරි නීරස ගතියක් වෙනවා. හරි කම්මැලි ගතියක් වෙනවා. හරි ඒකාකාරී ගතියක් වෙනවා. ඉතින් යෝගාවචරය හිතනවා මේ මේ වැස්ස පායන්න වහින් දෙන්න නිසා තමයි මේක උනේ. එහෙම නැත්නම් මම මේ බඩගින්නක් තියෙන නිසා තමයි මට මේක උනේ. එතන මේ සතිය නැති නිසා තමයි මේක වෙන්නේ. එතන මට සමාධිය නැති නිසා. එතන මගේ සීලෙ මොන හරි දෝෂයක් නිසා කියලා මේ මොනවා හරි කරුණු හොයනවා. එයා කවදාකවත් හිතන්නේ මෙච්චර සාදරයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් තනවා වඩා ගන්න මූල කර්මස්ථානේ Tamanne මෙපා වෙයි කියලා. ඉතින් එයා ඒක හරියටම දැන හෝ නොදැන හෝ උපදෙස් ලැබිලා හෝ නැතුව හෝ වාර්තාගත කරන්න පුළුවන් නම් එක දිගට බලාගෙන ඉනකොට ඉනකොට මට මේ මූල කර්මස්ථානය පිළිබඳ ප්‍රේමී රාගය ආශාව මන අපේ අඩු වෙනවා නිසා හිත නිතරම නිකන් පිටපණින්න බලන්න මෙන්න මේක අල්ලගත්තත් අල්ල ගන්නවා කියන එක හරි අමාරුයි අල්ලගත්තත් ඒක මේ පෞරුෂත්වයක් ඇතුව ඒක වාර්තා කරන්න අපේ හිත දෙන්නේ අපි ඒ තරම්ම මේ මමයා කියන එකට හඳුන් කුරු අල්ලලා පූජා පාත්‍ර පාවත ඉන්නේ. ඒ නිසා මේ මූල කර්මස්ථානෙම තිබුණත් ඒක පිළිබඳව නුරුස්නා ගතියක් ඒකාකාරී ගතියක් පහනවා කියලා දැනටමත් හිතේ තිල්ලලා තියෙනවා කෙලස් ටිකක්. ඒ නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානෙම තියෙනවා අන්නේ ඒක ප්‍රහාණය කිරීම පිණිස ඡන්දයක් ඇති කරගන්න පුළුවන් නම් මේ මූල කර්මස්ථානයේ වුණත් හුඟක් වෙලා ඇසුරු කරනකොට ඒකට මේ විදිහේ අමනාපයක් පහළ වෙන එක මගේ දෝෂයක් නෙමෙයි කෙලේශයක් නෙමෙයි මේක බුදුහාමුදුරෝ දැනගෙන කරපු වැඩක් මේක මේක අගේ කරන්න ඕන නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා අරමුණෙන් අරමුණට හිත පැන පැන යනකොට එනේන අරමුණ රසයි එකම අරමුණේ බොහෝ වේලාවක් ඉන්නකොට අරමුණ කෙරෙහි රාගය වෙනුවට විරාගය පහළ වෙනවා රාගින තණ්හාවනේ සංසාරයට තියෙන එකම බැඳීම. දැන් බැඳීම තියෙන මූල කර්මත්තානේ. හැබැයි ඒක රාගෙන් නෙමෙයි බැඳෙන්නේ. එnde ende ende ende එක විරාගයටපත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට අනුග්‍රහකරනද නැත්නම් මේකට සප්පාය කරනු සලසලා දෙන්න නම් විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියන ශ්‍රීමුක පාඨය තේරුම් ගන්න. මේ රාගය අයින් කිරීමට කරන ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵලයක් තමයි මූල කර්මස්ථානයත් එන්න එන්න එපා වෙන්න පටන් ගන්න. ඒකේ තියෙන රාගයක් දුරු වෙනවා. ඒකේ තියෙන විවරණ ගතිය, විචිත්‍ර ගතිය විවරණ වෙන්න පටන්. විරංජනීය කියලා කියන එකට. රාගේ නැති වෙනවා. මේක භාවනාවේ දියුණුවක්. ඒ නිසා මේ සතිය උත්කෘෂ්ඨයක්. මේක විශේෂ විශේෂ ඉන්ද්‍රියක්. ඒ නිසා මේ නීරස වෙන බව වාර්තා කරන්න ඕනේ මම. මූල කර්මස්තන එපා වෙනවා කියලා වාර්තා කරන්න පුළුවන් තරමට මේ යෝගාවචරයට ඡන්දයක් ඇති වෙනවා නම් වෑයමක් අරගන්නවා නම් වීරියක් ආරම්භ කරනවා නම් කමඨාන අහගෙන ඉන්න එකට හොඳට තේරෙනවා. දැන් මෙයා මේ කතා කරන්නේ නූපන්න අකුසල් නැතිවීමට නෙවෙයි. දැනටමත් හිතේ ඇති වෙලා තියෙන අකුසලයක් අඳුනගන්න. නපුදුමාකාර නිර්ණායකයක් මේක නැත්තම් රෝග නිర్ణයක් මේක. මේක කාම ලෝකේ ඉන්න මනුස්සයාට මේක කවදාකවත් එල්ල වෙන්නේවත් නැහැ. එයා බලන්නේ නිතරම රාගයේ වැඩි වැඩියෙන් දෙන වැඩි වැඩියෙන් කොච්චර දාන දේවල්ද කියන. දැන් බුදුරජාණන්සේගේ ක්‍රමේ හරි නිසා හැමදේම අයින් කිරීමට බහුරූකෝලං අයින් කිරීමට සමාදන් වෙච්ච මූල කර්මස්ථානියත් එnde ende ende ende නැද්දකින් නොපතන්න දෝමකින් කියන ගතියට එහෙම නැත්නම් මනාපයක් නැතිපත් තත්ත්වෙට නීරස වෙන තත්ත්වෙටපත් වෙනකොට මේක මගේ දෝෂයක් මේක භාවනාව කියලා තේරුම් ගන්න නම් යා මේ සතර සම්‍යක් පදන් වීරියේ දැනටමත් චිත්තසංතානේ පහළ වෙලා තියෙන පාපක අකුසල ධර්ම තේරුම් ගන්න එක හරිම අමාරු. ඒක නැතිකරන්න තියෙන ප්‍රධාන උපකරණ ධර්ම සාකච්ඡාව විතරයි. ධර්ම සාකච්ඡාවේදී ඇති වෙන දේ ඒ විදිහට කියන්නේ. කියනකොට අහගෙන ඉන්න එකට තේරෙනවා හරි දැන් ඔන්න බබික් හම්බෙන්න හදන්නේ ඒකයි දොළදුක් පහල වෙලා තියෙන්නේ කියලා. දොළදුක් පහල වෙනකොට නිකන් ඔය වෙනදා වගේ බත් කන්න බෑ කියලා අපේ අම්මා කියලා කියනවා. ඇඹුල් ඉල්ලනවා. নানা ප්‍රකාර ලෙඩ රෝග ඒකට දැනගන්න ඕනේ මේ හැංගි හැංගි වෙස් බැන්දර දැන් එළිය නටන්න වෙලා තියෙන්නේ කියලා. ওই ටික වෙනවා භාවනා කරනවා. ගැප් ගන්න. ගැප් ගත්තට පස්සේ වෙනද වගේ සෙල්ලක්කාරකම් කරන්න බෑ. මූල කර්මත්තනේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒකේ නීරස පැත්ත තේරෙන්න පටන් ගන්නවා. මේක වාර්තා කරපු මිනිස්සෙක් මම මේ අවුරුදු 30 ඇතුළත කවදාකවත් මම දැකලා නැහැ. ඒක වසංගනික තමයි අපි කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් වලට උදව් කරනවා. මායයට උදව් කරනවා. මේ දිගට බලාගෙන ඉන්නකොට බලාගෙන මේ උදව්වට ගත්ත වාංගුවට ගත්ත මූල කර්මස්ථානයේ විශේෂම තමනාපයක් පහළුණයි කියලා අපි පෑනේ තින්තත් නැති වෙන වෙලාවයි. දිවත් ඇද වෙනවා. කියවෙන්නෙත් නැහැ. ලිව්වට කාබන් කොලේ හරි නැති වෙලා මොකක් හරි ලැප්සෙට් එකක් ගන්නවා වර්තාවට එන්නේ නැහැ. ඉතින් මේක සමතු යෝගාවචරයට කවදාකවත් එන්නේ නැහැ. සිල් දකින්න මිනිහට කවදාකවත් එන්නේ නැහැ. දානදී කවදාකවත් එන්නේ විපස්සනාදී විතරක් එන එකක්. මේක ස්වභාවයේ එක්කෙනෙක් දැනගෙන වාර්තා කරොත් මුළු සභාවට මේක ඉන්ජෙක්ෂන් එකක් වෙනවා. මුළු සභාවට මේක ඒත් හැබැයි ලුණු මිරිස් කන මොල කඳුලක් තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න. ඔයව නැතුව කොච්චර වැක්කරුවත් තේරෙන්නේ නැහැ. මේ බලහන් ඉන්නකොට ඇතුළෙන් පටන් අර ගන්න මූල කර්මත්තාන විරුද්ධ භාවයක්. මෙන්න මේක අල්ලගත්තා නම් එයාට තේරෙනවා බාහිරේ කියලා සතුරෙක් අපට නැහැ. මේ ගේ ඇතුළෙමයි උඹ හදින්නේ උඹ ඇතුළෙමයි ණයයි. මේක දැකලා හෙලි කෙරුවා කියන්නේම මේ විශාල මේ ආත්ම ගවේෂණේ යටිහිත පිළිබඳ අවබෝධය විශාල සොයා ගැනීමක් ඒක බුදුහාමරණ කරන්න බෑ තමන්න තමයි කරන්න පුළුවන්. මේ දෙක දන්න කෙනාට නෝපන්න කුසල් නොයිපදවීම පිළිබඳ ශිල්පේ දන්න කෙනා උපන්න කුසල් දුරුවන් කිරීම දන්න කෙනාට පමණයි නෝපන් කුසල් කිරීම පිළිබඳ සුදුසුකම ලැබෙන්නේ. ඔය මේ භාවනාවකින්තරෝ බෝධි පූජා තියෙන මිනිසුන්ට නෙමෙයි කුසල් සිද්ධ වෙන්නේ. භාවනාවකින්තරෝ මේ කෑයකොත් සංගහගෙන මේ පූජා කරන කට්ටිය නෙමෙයි කුසල් සිද්ධ වෙන්නේ ඉස්සල්ලාම උපන්න කුසල් සහ නූපන්න කුසල් පිළිබඳව හැඟීමක් ඇති කෙනාට එයාට කුසලයට දොර ඉබේම ඇරෙනවා. ඒකට කියන්නේ සබ්බ පාපස්සා කරනන් දන්නවනම් කුසලස්ස උපසම්පදා. සබ්බ පාපස්සා කරනන් නොදැන කුසලස්ස උපසම්පදා කියන්නේ කියලා තමයි ලංකාව වගේ රටවල් වලට අවුරුදු 1500ක්ම සෝදපාලුවට ලක් වුණේ. අපි මේ අලුත් කුසල් ක්‍රමයක් පටන් ගන්න තියෙනවා. මේක තන්නේ ක්‍රම හයක්. මේක තේරවාදයට අයිති ගන්න නෙවෙයි. තේරවාදයේ තියෙන උපන්න කුසල් නැති කරවීමේ මූලික ප්‍රයත්න දෙක ඉතින් යට තියෙනවා ඊට පස්සේ. එතකොට නූපන් කුසල් ඉපදවීමේ හැකියාව. ඒක විශාල ජයග්‍රහණයක්. නූපන් කුසල් නොයිපද වීම උපද වීම කියන එකට කියත හැකි නිකන් ඉන්නවයි කියන්නේ. පිසුදු කරගත්ත හිතින් මොකක්වත් නොකර හිටපන්. එන්න එන්න කුසල් වැඩෙන. මොනවා කරත් අකුසල්. එතෙන්ට යනකොට තේරෙනවා අපි මොනවා කෙරුවත් කරන්නේ රාගේ. මොනවා කෙරුවත් කරන්නේ මාන්නේ. මොනවා කෙරුවත් කරන්නේ තන්න මේ මමයාගේ. මේ මේ දැනගෙන මේ නෝපන්නකුසල් නොයිපදවීමත් උපන්නකුසල් දුරුවන් කිරීම පිළිබඳවත් කටයුතු කළ දැන් ඒක ඒ මට්ටමට හිත යම් ප්‍රමාණයක් පිරිසුදු කරගත්ත කෙනා මේ ඇති කරගත්ත එකලස හොල්ලන්නේ නැතුව මොනම දෙයක්වත් අනාගත සැලසුම් නැතුව අතීත පශ්චාත්තාපත් නැතුව ආර්යගේ සුභ සිද්ධියක් නැතුව මොනවත් නැතුව ඒක සමාදන් වෙලා ඉන්නවනම් ඒ චිත්ත වීදිය දිගටම ගලන්නේ සමනලයට අතුණුණා වගේ කුසලයේම තමයි. ඒක මේ මේ බෞද්ධයට හෝ මේ කරන මේ පින්කම් කටයුතු කරන අයට තීරුම් කරලා දෙන්න ගියොත් තීරුම් කරන දෙන්න කිනාටත් දොස් කියනවා. මේ පිනක්වත් කරගන්න දෙන්නේ අපට මේ පින් කිරීමකට විරුද්ධව කතා කරනවා කියලා. ඕගොල්ලෝ පින් කරාට වෙන කෙනෙක්ගේ පින් කැටපිරෙන්නේ. ඒක ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයක් මෙතන වැඩ කරන්නේ. ඒකට නෙමෙයි බුදුහාමුදුර ලෝකේ පහන්න මේ කාටවත් පින්කට පුරවන්න නෙමෙයි. බුදුහාමුදුර ලෝකෙට පහළුනේ මේ නෝපන්න කුසල් උපන්න අකුසල් දෙක තීරුම් ගත්ත කෙනා. යාග චිත්ත સંතානේ එනවා தත්වයක්. නෝපන් කුසල් ඉපදීමේ හැකියාව. ඒක මහා පුදුම පිවිතුරු දෙයක් එහෙම නැත්නම් බුදුහඳුන් කැලක් වගේ. ඉතින් ගියාට පස්සේ තියෙන මේ ඇති කරගත්ත මේ චිත්ත ප්‍රවෘත්තිය මේ පිරිසුදුකම සංකර කරගන්න නැතුව ඉන්න පරියන්කේ තව එක චිත්තක්ෂණයක් හිටපන්. ඉන්න සක්මනේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න බෑ. ඒලා හිතන අනේ මේ දන්න දේ අම්මට කියලා දෙන්න ඕනේ. තාත්තට කියලා දෙන්න ඕනේ. පොතක ලියා ගන්න ඕනේ. নানা ප්‍රකාර බහුරූපෝලං ඔලුවට එනවා. අර පිරිසුදු වෙච්ච හිතට බුදුරජාණන් වහන්සේටත් ඇවිල්ලා මායя ලනු දීලා තියෙනවානේ. දැන්සෙ විවේකීව ඉන්නකොට කල්පනා වුණාලු. මේ කල්පනා වුණා කියන්නේ වැඩේ අහුවෙලා. අනේ මේ ලෝකයේ රජ්ජුරුවෝ මේ පුංචි දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න නැතුව ඉන්නවා නම් අනේ අර මේ හම්බ කරවද්දී කාලා බුදිය ගන්නවත් පුරන්නේ මේ රජ්ජුරුවෝ කරන්නේ අර දුප්පතුන්ගේ බදු අරගෙන ඒක වෛශ්‍යාවන් වෙරේ යොදවනවා මත්පැන් විසේ යොදවනවා යුද උපක්‍රම වලට යොදවනවා අර මිනිහට කණ්ඩත් නැහැ රජ්ජුරුවෝ මේක සුකෝපභෝගී වෙන චි හරිම අසාධාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ විතර්කයක් පානවා පහළ වෙනකොටම පිටිපස්සෙල කියනලු ඕක තමයි මං කිව්වේ කී කිය අතරින් නැතුව හිටියනම් ෂෝක් එකට කිඹුල්වත්පුරේ රජකම කරන්න තිබ්බනේ දැන් උනත් ප්‍රමාණයි ගියොත් මාත් එන්න උදව් කරන්න කියලා බලනකොට මාර මාසින බුදුහාමුදුරන්වත් එහෙම හිතෙනවා අපි ගැන නිකන් නරපණවන්න කුමන කතාවද හිත පිරිසුදු කරපො ගමන් විවිධාකාර සැලසුම් ගෙන්න පටන් ගන්නවා අන්නේ සැලසුම් එන වෙලාවේදී කිසියකටත් අහු නොවි ඒක විශ්ිකරණත් එපා බලාගෙන ඉන්න පුළුවන්. එයාට තේරෙනවා කොච්චර අමාරුද කියලා. නූපන් අකුසල් උපන් නූපන් කුසල් ඉපදවීම සඳහා ගන්න ප්‍රයත්නය කියලා කියන්නේ ඉතින් එනේ මේ හැකියාවල් ඒ එනේ සියලුම යෝජනා ක්‍රම දැනගෙන සීරම ලාභයට සත්කාරයට සම්මාන සීලෝකයට අදින දේවල් මේ එන හැම එකක්ම තණ්හා මාන දිට්ඨිය වලට අහු වෙන දෙයක්. ඒ බව දැනගෙන විරුද්ධ වෙන්නත් එපා. කරවන ඉන්න පුළුවන්. කරවන ඉන්න පුළුවන් තමයි තියෙනවා මේ හැකියාව, මේ තියෙන ප්‍රවා මේකට මේකට කියන ප්‍රභාවය කියලා. එහෙම නැත්නම් අපිට තියෙන යමක් කිරීමේ හැකියාව තියාගෙන හිටියට පිළුණු වෙන්නේ නැහැ. ඕවන්නාට කියා බලන්න දඟලන්නෙම මම ආයේ නිසා. දඟලන්නෙම තණ්හා මේ මාන්නේ නිසා. දඟලන්නේම තණ්හාව නිසා නිසා ඒක තියාගෙන කරබන ඉන්න එක අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. තේරවාදී විතරක් උගන්වනවා සියලුම හැකියාවල් උපේලා වසංගාගෙන ජීවත් වෙනවා සියලු හැකියාවල් උපයනවා. මේ භික්ෂුවක් වෙච්චාම යෝගාවචරෙක් වෙච්චාම අහවල් දේ ඉගෙන ගන්න එපයි කියලා එකක් නෑ. ඔක්කොම ඉගෙන ගන්න. හැබැයි නොදන්න කෙනෙක් වගේ, මෝඩයෙක් වගේ, කන් ඇහි නැති මිනිහෙක් වගේ බීරෙක් වාගේ පොට්ටෙක් වගේ හිටපන්. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. මේ සිනක මැදට පැනලා කෑකොස්සන් ගහන වැඩ පින්නන්න හදන්නේ අකුසල්මයි. ඒ නිසා එවැනි වෙලාවක මොනව කරන්න කියත් මේක අනා ගන්න. ඒ නිසා අවස්ථාව වෙනකන් යෝජනා වෙනකන් ආරාධනා වෙනකන් කරමන ඉන්න පුළුවන් මිනිස්සයා අපිට සත්පුරුෂයා කිය හැකි ආර්ය පුද්ගලයා කියලා කියත හැකි ඒ මිනිස්සු තමයි මේ ලෝකේ තියෙන මේ ඔක්කොම තටකපට වංචනික ලෝකේ රත් වීම දූෂණේ ඔක්කොම නතර කරන තරම් වටිනා කම්පන වේගයක් නිකුත් කරන්නේ යාගේ ශරීරයෙන් විතරයි. අනිත් ඔක්කොම කරන්නේ මේක අවුල් කරනවා, ලෝකේ රත් කරනවා, දූෂණය කරනවා, සූරකණ්ඩ හදනවා, ලෝකේ දූෂණය කරනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගැන තරහකුත් නැහැ. Tamande හැම දෙයකටම හැකියාව තියෙනවා. ಗುಣ වසංගාගෙන ජීවත් වෙනවා. ඒක ලාංකිකය ගාව ඇත්තෙම නැහෙනේ. නැති ಗುಣ පෙන්වන්න හදන උඩ පනින ලෝකවියකද ජීවත් වෙනවා. හැම කිනාම අරුගේ උගුර කාගෙන හරි කමන්නේ උගුරු දන්න කාලා හරි කමන්නේ තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ කියන්නේ මේ මනුස්සයා දන්නේ නැහැ මේ නූපන් කුසල් නොයිපද වීම පිණිස මේ චිත්ත ප්‍රවෘත්ති පිසිතු තියාගෙන ජීවත් වෙනවා කියන එක ඒකට දෙයියොත් වදිනවලු බ්‍රහ්මයොත් වදිනවලු නමෝ තේ පුරුෂ ආජඤ්ඤ නමෝ තේ පුරුෂ උත්තම යස තේනාපි ඥානාමි යම් පිනිසාය ජායති. එතකොට ඔය බණ භාවනා කරගෙන ඉන්නවා. කාලසටහන කරගෙන ඉන්නවා. හැබැයි මේ මනස දැන් අරමුණ බේන්නෙත් නැහැ. සතියක් තියෙනවා. අරමුණත් ඒත් අතාරින්නේ නැහැ. මොනම දෙයක් කරන්න යන්නෙත් නැහැ. ඒ සාමාන්‍ය කෙනෙකුට නම් කියන මේ සීළු හැකියාවල් තියෙනවා නම් ඉලියට පැනලා කෑ ගහලා අඬහැර පාලා වහසිපත් දොඩල යුද්ධ කරන්න කියනවනේ. දැන් මේ මනුස්සයා බලන මේ සියලුම හැකියාවන් තියාන තව චිත්තක්ෂණයක් ඒකට දෙයියෝ වඳිනවලු මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා එයා දන්නේ නැහැ එයා භාවනා කරන්නේ ඇයි කියලා යස්සතේනා විජානාමි යම්පි නිසාය ජායති මොකීද භාවනා කරන්න කියලාවත් දන්නේ හැබැයි මොන්නම දෙයක්වත් කරන්නේ මේ තමයි තේරවාදයේ තියෙන නූපන් කුසල් නොයිපති වීම පිළිබඳ ගතිය. ඔන්න එතකොට තියෙන බුදුන් කියන්නේ කවුද කියලා. එතකොට තියෙනවා මේ බෲස් ලිලා අර කට්ටිය මේ කට්ටිය මේ අපිට මේ මොනවද මාෂල් ආර්ට්ස් පෙන්වන්න හදනකොට බුදුරජාන් වහන්සේට ඇත්තු 16ක ශක්තිය තිබ්බා. කවදාකවත් ගියේ නැහැ කරාටි ෆිල්ම්ස් ගහන්න. කවදාකවත් ගියේ නැහැ නිකන් දනකොළ ගහක්වත් පොඩි කරන්න. හැබැයි ඉස්සරට ආවොත් නාලගිරිය අතර කියන පස්සිනා ආවොත් අමාරු වැඩේයි. උඹ අපාය යනවා. මම බලෝගේ 16ගේ හයිය තියෙනවා. උඹ ඔය කරන්න හදන වැඩෙන් අපාය. ඇත්තක් දනගන්න. බුදුහාමුදුරුවෝ හදිසියෙ කරන්නේ අත් දෙක වෙන්න මේ අතේ මොකුත් නැහැ කියලා. මේක තමයි අබේ මුද්‍රාව කියන්නේ. පිස්තෝලේ ගත්ත ටක් ගාලා වෙඩි තිබ්බා ඊතලේ ගත්තා. ඔය බයිනේ බයට කරන දේවල් නෙවෙයි. මාෂල් ආර්ට්ස් යුද උපක්‍රම සියල්ලම පස්ස පණ නැති මිනිසුන්ගේ වැඩ. බුදුරජාණන්සේ මොනවා කරන්න සීල ශක්තිය තියෙනවා. කදාකත් හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ තමයි යාට තේරෙන්නේ මේ බුදුරජාණන්සේ මෙතෙන්දී අපි සාක්ෂිත ගන්න එක වැරදි. අපි මේ ඉන්නේ බොහොම පල්ලෙහා මට්ටක විස්තරයකට මේ තහිරියත් වෙන්න මම මේ කියන්නේ. එතකොට යාර තේරෙනවා උපන්න කුසල් නැවතනද දිනු කිරීම උපන්නානම් පාපක උපන්නානම් කුසලානම් තිතියා අසම්මෝසාය භාවනාය වේපුල්ලාය පරිපූර්ණ ගච්ඡන්ති කියන විදිහට මේ ගුණය මේ තමන් ළඟ තියෙන මේ සියලු හැකියාවන් තියෙනවා. නමුත් කාටවත් නොපෙන්නා ඉන්න ගුණය ඒක ස්ථාවර කරගන්න බලන්න කියනවා. මිනිස්සු ඇවිල්ලා එක එක විදිහට කොටහනවා. උලොන්න වැඩ පෙන්න බයියකෝ කියලා. ඒලා යන්නට බම්ින් නැහැ කියන්නේ. ගැරඩිය නැතිවට මොකද නයිනා කරන්නේ දඟලන්නේ. ගැරඩිය ඇවිල්ලා වෙනෙත් නැතුව දඟලන්න කියලා ණය යන්නේ නැහැ. ඒක ස්ථා අසම්මෝසය මේක තමයි ශාසනය කියන්නේ. මේ අන්ධහැර පෑම නෙවෙයි කියලා ඒ වීර්යයේ තියෙන අතර සම්‍යක් ප්‍රදානච අන්තිම එක සම්මෝසාවක් නෑ. ආර්යයන් වහන්සේලා උත්තමයන් වහන්සේලා සීල හැකියාවන් සහිතයි. කවදාකවත් වෙන පුම්බණ්ඩ යන්නේ. අන්ධහර පාණ්ඩයක් නැහැ. අන්ධහර පෑවනම් ගේමට කැතයි. වැඩ පෙන්නන්න ගියා නම් ගේමට කැතයි. ඊට පස්සේ ඒක වේපුල්ලාය මේක තවදුරටත් පතුරුනවා කියලා කියන්නේ තව එක්කිනෙකුට මැරෙන්න ඉස්සලා මේ කියලා දීලා මැරියා. ඒක ලේසි නෑ. මොකද හැම කෙනාම වැඩ පෙන්නන්න බලාගෙන ඉන්නේ. හැම කෙනාම මේ තව <clears throat> කෙනෙක් පාග ගන්න, සූරකණ්ඩ උරා තන වඩා ගන්න හදනේ. මෙයා මේව නෑ මේ කරපු දේ. Taman ළඟ තියෙන මේ ගුණේ තව කෙනෙකුට දීලා මැරෙන්න හදනවා. ඒ මනසත් තාම තණ්හාමාන දිටි තියෙන කෙනෙක්. ඒක විපුල භාවයටපත් කරනවා. භාවනායේ පාරිපූර්ණයා ගච්ඡති. ඒක තීරුම් අර ගන්නවා. පුළුවන් තරම් වෙලා භාවනාවේ ගත කරනවා. හිතා ගන්න බෑ. ඇයි බුදුරජාණන්සේ බුදුනාට පස්සේ භාවනා කරන්න කියලා? හිතා ගන්න බෑ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ බුදු රහත් වුණාට පස්සේ භාවනා කරන්නේ මොකටද? ආර්යයන් වහන්සේලා මොකටද භාවනා කරන්නේ? කාට හරි කීයටයි භාවනා කරන්නේ නිවන් දකින්න. ඉතින් දැන් නිවන් දැක්කට පස්සේ මොකටද? දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංග 13ම රැක්ක නිවන් දැක්කට පස්සේ Taman ළඟ පැවිදි කෙරුවේ දුතාංග 13 විතර මොකටේ? ඊගොල්ලන්ට ඇති කරගත්ත ගුණය ගුණයක් සුවඳක් විදිහට අනෙක් අයට පෙන්වීමට ගුණ චරිතයක් ආදර්ශයේ චරිතයක් ගත කරනවා. හිතා ගන්න බෑ එහෙම කෙනෙක් මේ තවදුරටත් ඇයි මේ කාලසටහනට ගරු කරන්නේ? ඇයි තමන්ගේ ගුරුනාන්තර වඳින්නේ? ඇයි මේ ධර්මයේ උතුම් කළ සලකන්නේ? මොකද වැඩ ඉවරනේ. බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ මට සාස්ත්‍රුන් කෙනෙක් නැහැ කියලා ධර්මයේ තියාගත්ත සාස්ත්‍රුත්වේ. මොකෝ මේ මිනිස්සු රවට්ටන්නේ? අපි බලන පුළුවන් තරම් ඉක්මනට උපාධ්‍යානාසයෙන් උඩින් පැනලා ගිහිල්ලා අලුතින් මධ්‍යස්ථානයක් හදාන ගෝලියෝ ටිකක් හදාගෙන තරක් හදාන. මේක එහෙම නැහැ. ඉන්න කාන් ගුරුරෙක්ටදී යටහත් පහත්ව ඉන්නවා. පුළුවන් තරම් කාටද කියලා දෙනවක වැඩෙන්නේ ආන ඔය විදිහට මේ සතර සම්‍යක්පදන් වීර්යහරා ඒක නිසා මේ මේ පසර කියන කැලිය හරි රසවත් ඇත්ත මම දන්නවා තාම වැදගත් දේ තමයි නෝපන්න කුසල් නොයිපදීම් පිණිස මම මනාපයක් ඇති කරගන්නේ ඒක තමයි මුළු ජීවිතේම වෙනස් කරන හැබැයි වෙනසක් කරන එක කවදාකවත් හිතන්න එපා ඒක කාගවත් මෙහෙවීමකින් වෙයි කියලා. කවුරුත් මෙහෙවන්නත් එපා. ඒක උනා නම් වදින එක විතරයි කරන්න තියෙන්නේ. ඒ මනසට හිතිලා තිනවා මං ඉස්සරහට දාටිය හැදෙන්න ඕනේ කියලා. එච්චර තමයි. ඒකේ ලස්සන, ඒකේ සුවඳ, ඒකේ సౌందර්යය කියලා නිම කරන්න බෑ. ඒ මනසට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. කවදාකවත් ඒක ඇති කරන්න යන්න බෑ. තාමත්ම කැත වැඩක් ජීවිතේ. කාට හරි මේ නූපන් දෙයක් ඇති කරගන්න කුප්පණේක. මේ එක එක ආගම් වලට බඳව ගන්න හදන කට්ටිය ඔය දෙල්ලම තමයි කරන හරීම කැතයි. කවදාකවත් බුද්ධානන්සේ කියලා නැහැ. නමුත් බුදුන්සේ පහළ වුණාට පස්සේ සුවඳට ඇදිලෙන කට්ටිය එනවා. එතකොට දන්නවා මේ මනසට හිතිලා තිනවා කෙලෙස් අඩු කරගන්න ඕනේ කියලා. මනසේ දරුවෙකුට වගේ සලකනවා. නිසා භාවනා කරන කිසි කෙනෙකුට කවදාකවත් අහිතක් හිතන්නවත් එපා. කොච්චර වැරදි කෙරුවත් ඒ කෙනා හිතන්නේ ඉතින් මනස අඩු ගන්න චිත්තක්ෂණයකට හරි හැදෙන්න හදපු මිනිස්සෙක් අදිෂ්ඨානයක් ගත්ත කෙනෙක් නේ. ඊට පස්සේ වැරද්දක් කරනවා ඒක මගේ වැරද්දක් අපි බලන්න ඕනේ ආව සිප් වැරද්දකන ආලිංගනය කරන ඔබට මොකද මේ වුනේ මෙන්න මේක කරගෙන ඉදරහට කරන ඵලයන් කියලා භාවනා කරන කෙනාට උදව් කරන්න නම් Taman ඊට ඉස්සෙල්ලා නෝපන්න කුසල් නොයිපද වීම පිස කුසල ඡන්දේ ඇති වෙච්ච කෙනෙක් වෙලා ඉන්න බෑ වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ ඒ නිසා මේ සාසනෙට කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ Taman භාවනා නොකරපු කෙනෙකුට ඇර කෙනෙකු ඇර අනික් කරන්නේ කරන්න හරියක් මේක වණ කරනවා. මේක අවුල් කරනවා. ඒ නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කිය. අද ඉන්න බුද්ධහංකාරය කරන හරියක් කරන්න මේක එහෙ මෙහෙ කරන එක තමයි. ඒ නිසා ඒව කරද්දි යමක් නොකර එක තැනක පැයක් වාඩි වෙලා ඉනකොට කොච්චර කුසල් සිද්ධ වෙනවද කියලා හිතන්නේ. මේ තකතිරුකම්, මරිකම්, මෝඩකම්, අමනකම් මේ බුදුන් කිව්වා බුදුන් කිව්වා කියලා කරන්න ගිහිල්ලන්ට වැඩිය අනේ මට මොකුත් බෑ මට අඩු ගන්න එක තැනක එක චිත්තක්ෂණයක් එක හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් ඒ මනසේ අනිවාර්යයෙන් මේ ධෛර්යය ඇති කරගත්ත මිනිස්සේ. හැබැයි අසරණයි. තාම ශිල්ප නැහැ, යුද උපක්‍රම නැහැ, අත්දැකීම් නැහැ. නමුත් එයා කරගෙන කරගෙන යන වැඩේට ඒවා එකතු වෙනකොට තේනවා සාසනේ කිසිම විදියකට පිලුණු වෙලා නැහැ. ඕනම කෙනෙක් පටන් අරගත්තොත් එතන ඉඳලා ඒක වැඩෙන ක්‍රම පණ ගහලා එන ක්‍රම තියෙනවා. ඒක දන්නේ නැති කට්ටිය කියනවා මේ සාසන ඉවරයි. මේ නැති 2500 යන්නේ මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න පොලි බින්දී කියනවා. ලංකාවේ විතර බුදු වෙන්න පාරමිතා කරන බෝධිසත්වරු මුළු ලෝකෙ කොහෙවත්ම නැහැ. කොහෙවත් නැහැ. මෙහෙට පකිත් පෙට්ටියක් අරන් ගිහ පුරවන්න තරම් ඉන්නවා. යූරියා බෑග් එකක් කියත් පුරවන්න තරම් ඉන්නවා. මම බුරුමේ ඉඳද්දි එක මහත්තයෙක් කියනවා මට හරි ආසයි දකින්න බෝසතාණන් වහන්සේ නමක් කියලා. මම කවුද? මේ බුදු වෙන පාරේ මම ගෝ එන්න ලංකාවට පෙට්ටියක් අරගෙන. දෙන්නම් පුරෝල ඉන්න හරියක් භූතයෝ මේ අප්‍රමාද ධර්මයේදී පමාදයක් ගැන කතා කරනවා. පස්සේ බුදු වෙන්නම් කියනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා දැන් මේ මේකේ හුලං බහැලා මේ සාසනේ ගන්න දෙයක් නැහැ. මේ වයස කාච්චි ආයේ මනමාලියක් කරන්න බෑ. අතහැරලා දාලා තියෙනවා. නමුත් මේ වීර්ය කියන එක දන්නවනම් හතරාකාර. මේකට පස්සේනේ ඔය සතර සම්‍යප්පදන් වීර්යයට පස්සේ තමයි වීර්ය ඉන්ද්‍රිය එන්නේ. ඊ මිනිස්සයා මොන જાති කිව්වත් ඉස්සරහට එක පස්සට යන්නේ. කාගෙන යනවා ඉදිරියට. ඒ ඒ වීර්ය එහෙම ඇති වෙච්ච වීර්යයක් අත්‍යවශ්‍යයි සතියේ. මේ ආතර මෙතන මේ මේ දුර නික්ෂේප කරන බෑ කියන යුතුයකම අතහරින වගකීම අතහරින බුබ්බඩින්ද බත් බූතණ්ඩ මේ සාසය මොකුත් කරන්න බෑ. කාගෙන යන කෙනාට තේරෙනවා මේ සතියට හිත දාපු ගමන් හරියට හිත මන්ද උත්සාහය වෙනවා. එපා වෙනවා. මොකද මේකෙන් ලාභ සත්කාර මොකුත් ලැබෙන්නේ නැහැ නේද? අර වීර්ය පුරුදු කරපෙන්න දන්නවා. ලාභ සත්කාර හොයාගන්න නෙවෙයි මං සතිය වඩන්නේ සතිය වඩන්නේ සතිය වැඩිම සඳහා. ඒ සඳහා ඇති වෙන්න මගේ බැටරිය charge වෙලා තියෙනවා, වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. ඒක කරගෙන කරගෙන යනකොට තේරෙනවා සත්පුරුෂයා කදාකත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නෙවෙයි කරන්නේ. ඒ කරන මූලික ආයෝජනය කරගෙන ගියාට පස්සේ එයාට සත්‍ය කියන එක වැඩෙනවා. වැඩිලා ගොඩාක් කල් ගියාට පස්සේ තමයි දන්නේ සතිය තියෙනවා කියලා. කොටිම කියනවා නම් ඡන්දමූලක සබ්බේ ධම්මා කිව්වා වගේ ਸਰවඥාන්සේ කියලා තිනවා සතාධිපතය සබ්බේ ධම්ම දැනගත්තත් නොදැනගත්තත් නුඹලගේ ඉන්නේ සතියේ තමයි. උඹට තියෙන ඔබ දන්නේ නැතිකම. ඒක ඒක මූලික සූත්‍රයේ ලියලා තියෙනවා. සමිති සූත්‍රෙත් කියලා තියෙනවා. වීර්යය තියෙන මිනිහට විතරයි මේකේ ආනිසංස ලැබෙන්නේ. මම ඔය මොනවා කෙරුවත් මං ඉන්නේ සතියේ. අන්න එකට එළඹ වාසය කරන්න. ඒක සමාදන් වෙන්න. සමාදන් වුණාට පස්සේ බලන්න කවුද නැහැ කියන්නේ කියලා. අපි අකුසලයක් කෙරුවත් කරන්න දැන දැනනේ කරන්නේ. කුසලයක් කෙරුවත් එහෙමනේ. භාවනා කරනකොට හිත පිට ගියත් ඒක දන්නවනේ අපි. ඉතින් මේ දැනීම විතරනේ සතිය කියන්නේ. ආන වීර්යවන්තයාට විතරක් ඒ සතිය අලුගසා දාලා නැගලා ඉන්න පටන් අර ගන්නවා. එතකොට යාට තේරෙන පටන් ගන්නවා බුදු කෙනෙක් නොහිටියා නම් මං ඉතින් සතිය දන්නේත් නැතුව නෑ කියලා හිතාන බංකොලොත් භාවය ප්‍රකාශ කළා මැරෙනවා. බුදු කෙනෙක් කාටවත් දෙනවා උඹ ඉපදිනකොටම සතිය තිබිලා තියෙනවා. උඹ ඒකට අගේ කරන්න දන්නේ මේ අනම්මනම් දේවල් වලට කාලය ගත කරා. ඒ නිසා සති ඉන්ද්‍රිය අලුගසා දාලා නැගිටින්න නම් ඒකට විරි ඉන්ද්‍රියෙන් ඒ යමක් කිරීමේ ක්‍රමවේදය ක්‍රමසාවිදි දඟලනකොට උත්සාහ කරනකොට තේරෙනවා සතිය පිළිබඳව අපේ මූලික සුදුසුකම් අපි ඔක්කොටම සමානයි. කිසිම කෙනෙක් අතවාසියක් අතවැඩියක් ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ එක මතු කරගෙන තියෙන වීර්ය හරහා. එහෙම නැත්නම් වීර්යෙන් අපේ ඉන්නේ කියලා. ඒක නිසා මේ වීර්ය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රියට ආවට පස්සේ මේ බුද්ධ ආගම කියන වචනයට අර්ථකථනයක් දෙන්න බෑ. හැම මිනිස්යාම සතියේ ඉන්නේ. බුද්ධ ආගම කෙනාට විතරක් බුදුහාම කියලා තියෙන පුතේ දුවේ උඹ පොඩ්ඩ මේක පහුරු කාලා බලපන් කරන කරන වැඩේ සතිය නෙවෙයි ඉන්නේ කියලා. ඒකට එයා අර වීර්ය නිසා ඒක සමාදන් වෙනවා. ඒක අනුමෝදන් වෙනවා. අනික් මිනිස්සුયો සතියෙම ඉඳලා සතිය අඳුරන්නේ නැතුව නැත්තම් සම්පජඤ්ඤේ නැතුව අකාලේ නැහිනවා. ඒක නැත්තම් මුර්ග ජීවිත ගත කරනවා. ඒ නිසා බුදුචානන්ත අපිට දෙන්නේ නැති සතියක් ඇති කරලා දෙන්න හදනවත් නෙවෙයි. තියෙන සතිය කණ්ණාඩියේ මූණ ඇල්ලුවා වගේ අන්නඩිය මොන්ටැලෝගේ පෙන්ලා දීලා තියෙන හොඳට සැලකිලි බලන්න හැම වෙලාවෙම ඔබ ඉන්නේ සතියේ. මේක සමාදන් වෙච්ච දවසේ සතියේ සියලු ආනිසංස අපිට ලැබෙනවා. හැබැයි ඒක අර වීරිය වගේ ආයෝජනයක් කරන්නේ නැතුව මේක ප්‍රාර්ථනා කළපමණින් ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා සද්ධාවෙන් වීරියෙන් ආපු කෙනාට සතිය ඒක පැත්තකින් බලනවා නම් හම්බ වෙච්ච ආශිංසනයක් වාගේ, සම්පත්තියක් වාගේ. නමුත් සතිය කියන එක අහලවත් නැතුව මැරෙන බෞද්ධ කී ලක්ෂයක් ඉන්නවද කියලා දන්නවද? සතිය කියන එක අහලවත් නැහැ. අපි මේ දවස්වල ඒ සති පාසල කියලා වැඩ පිළිලක් කරනවා ලංකාවේ හැම පාසලකම ඒ සතිය කියන එක අඳුල දෙන්නනවා. ගුරු මණ්ඩලයේ එක්කෙනෙක් අහලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. මුළු පාසලම අහලා නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපිට ගියාට පස්සේ සිද්ධ වෙනවා මේක තමයි බුදුරජාණන්සේගේ ප්‍රධාන ඉගැන්වීම. ඉතින් කතෝලික මනසට කිව්වට පස්සේ සාධාරණයි මනස දන්නේ ඉගෙන ගන්නවා. අපි ඒ කට්ටියට කිව්වට පස්සේ නෑ නෑ එහෙම මේක බුදුහාමුදුරු කියලාත් නෑ. කියලා තිබුණා අපිට අපේ අම්මා කියලා දෙන්න බෑ. අපිට දහම් පාසලේ කියලා දෙන්න බෑ. ගමේ බන්දලේ හැමෝට කියලා දෙන්න බෑ. කියලා දීලා නෑ. හැබැයි බෞද්ධ අයිතිවාසිකම් පිළිවෙලින් කෑ ගහන ඌර පුබ්බගෙන පෙළපාලියක්. අයිතිවාසිකම් වෙන්නේ. නමුත් මේ බෞද්ධයාගේ තියෙන මූලික ලකුණක්වත් නැහැ. යන බණ්ඩ අපේ අහිංසක ප්‍රත්‍ය කොච්චර වටිනවද කියලා බලන්න. අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි සතිය වඩන්න උත්සාහ කරනවා. ඒ ගමනේදී වැටුණත් පෙරදුනත් ග්‍රීස් ගහ නගින්න කියලා පස්ස බිම ඇනුණත් සෙල්ලම ඉතුරු වෙනවනේ. අපි වෙනගෙන උනන hina වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉන්නේ ග්‍රීස් ගහක නැගෙනක. ඒ නිසා මේ වීරිය යම් තාක් පිපිලා එනවාද ඒ තාක් සතිය එනවා. ඉතින් මම අද මෙතනින් දේශනාව නතර කරනවා. අපි බලමු මේ પરම්පරාව අනුව සද්ධායෙන් විදියට විදියෙන් සතියට සතියෙන් සමාධියට යන ධර්ම પરම්පරාව අපි ඉදිරියට සාකච්ඡා කරමු. අද මේ පමණකින් ධර්ම දේශනාව නැත කරන නැත කරනවා. සියලු දෙනාටම නිර්වාණ සාධන වේවා කියලා ප්‍රාර්ථනා